බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ඨේ වික්කවේ ධම්මා ලෝක අනුපරිධාවಂತಿ ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධාවಂತಿ මහණෙනි මේ ධර්මතා අටක් කියනවා ලෝකයේ අනුදරේ ලෝකයේ පරිණත බලන්ත ධර්මතා අටක් කියනවා ලෝකෝච අට්ඨ ධම්මේ අනුපරිධාවಂತಿ ලෝකෙහි තෙමේද ඒ අටලෝ දහමානු දෙන්නේ. එතකොට ඔන්න හොඳට බලාගන්න ලෝකයේ පවතින ධර්මතාවටත් තියෙනවා. ඒක පුද්ගලයේ කියන්නේ කෙනෙක් කියන්නේ ලෝකයේ පවතින ධර්මතාවට. හරිද? කාමෝක ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා, ලෝකයේ යන තැනක පවතින ධර්මතාවටත් තියෙනවා. එතකොට ලෝකෝච අත්ත ධම්මයන් කර ධවಂತಿ ලෝකයද ඒ ධර්මතාවට අනුව දරුවේ. මෙන්න මෙතෙන්දි එක වටින අදහසක් තමයි සිස්ටෝ බලන්න. ලෝකය කියන වචනේ, ලෝකති තෙම කියන වචනේ ලැබෙන්නේ. ලෞකික කියන වචනේ ලැබෙන්නේ. ලෝකය කියන කාරණාව ලැබෙන්නේ අර ලෝක ධර්මයට නැඹුරු වෙලා පවතින තැනක. මේ ධර්මතාවක් තියෙනවා ඒක ලෝක ධර්මතාවක්. කෙනෙක් ගැන මේ පුද්ගලයෙක් ගැන මේ සත්‍යයක් ගැන මේ ධර්මතාවයක් හේතුපත් හේතුඵල ධමයක් අනාත්ම ස්වභාවයක් අනිත්‍ය ස්වභාවයක් දුක් ස්වභාවයක් වූ ධර්මතාව ටික. ඒක පුද්ගලයේ සත්‍යයේ කෙනෙක් දුක් නැහැ. යම් කිසි තැනක ලෝකවාසී ලෝකීන සත්‍යයේ ලෞකික කෙනෙක් යන ගණයට යන්නේ මෙන්න මේ ධර්මතා අට අනුව යෙදිච්ච පෙරලිච්ච මනසක් තියෙන තැනක. එතකොට ලෝකයා කියන වචනේ හඳුන්වන හැම වෙලාවෙම ලෝක ධර්මතා අනුව පෙරලෙන ලෝක ධර්මතාවයන්ට නැඹුරු වෙලා පවතින මනසක් ඇති මට්ටමටයි හැම වෙලාවෙම ලෝකයා කියන වචනේ භාවිත කරන්නේ. ලෞකිකයි කියන වචනේ භාවිත කරන්නේ. මේකට විස්තර කරලා බලන්න. එතකොට අට්ඨමේ වික්‍රේ ධම්මා ලෝකාන පරිදාවන මහන්නේ ධර්මතා අටක් ලෝකය අනුකරන මොනවද මේ ධර්මතාවට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සතු කියන මෙන්න මේ අට ලෝක ධර්මතා අටක් හරිද ලෝකේ කිව්වහම හැම වෙලාවෙම මේ ධර්මතා අට වෙනස් වෙවි පෙරලි පෙරලි පවතින. ඔය පෙරලි පෙරලි වෙනස් වෙවි පවතින සිද්ධියටයි ලෝකය කියලා කියන්නේ. දැන් අපි කියමු ලෝකය කියන්නේ හේතුව මොකද කියලා කතා කරනවා කියන විජ්ජති පරුජ්ජති ඉති ලෝකෝ. ඈ විජ්ජන පරුජ්ජන නිසා ලෝකෝ. අපි කියමු මේ අර්ථයෙන් දැන් සැප කියන එක හිතින්නේ ඒක විදෙනවා පරුජුනායි දුක එන. දුක කියන එක හිතින්නේ විදෙනවා පරුජුනායි සැප එන. ලාභයේ විතක ලාභයක් කරනවා. ඒක පවතින්නේ. ආය අලාභයක් වෙනවා. ඒකද පවතින්නේ. එතකොට මේ ලාභ අලාභ යසායස නිදම් ප්‍රසංග සැපදික් කියන ධර්මතා අටක තමයි ලෝක ධර්මතා කියලා ඔය ලෝක ධර්මතා අට අපේ ජීවිතයට දක්වන. දැන් මුතුන්ගේ සංකල්පයක් ඇටියට මවා ගන්න එපා. තමන් ඉතුරු කළ තමන්ගෙන් පරිබාහිර කියන භෞතිකව සකස් වෙච්ච ලෝකයක් පොහුණු සිහි කරගන්න එපා. මෙතනදී වටින්නේ ඒකයි මෙතෙන්දී ওই ලෝක ධර්මතා අට පවතින ලෝකයේ හැටියට දකින්න අපේ ස්පර්ශ ආයතන 6 චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ඥාන සම්පස්සේ ජීව සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ මනෝ විඥාන සම්පස්සේ එතකොට මනෝ විඥාන සම්පස්සේද වෙනසක් තියෙනවා. ඒ මනෝ විඥාන සංපස්සේ අපි ඉස්සර කරමු. ඒ කියන්නේ ඒක වෙනසක් තියෙනවා. මනෝපටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානම් කියලා පෙන්වන මට්ටමක් තියෙනවා. හැම වෙලාවෙම මෙන්න මේ මට්ටම තමයි ලෞකික වෙන්නේ. ඒක මෙහා ලෝකෝත්තර මට්ටමේ මනෝ විඥාන සංපස්සයක් තියෙනවා. එතෙන්දි මනෝපටිච්ච ධම්මේච කියන ධර්මතාවය පිළිෙන්නේ නැහැ. අර ඒ නිසා ලෞකික සිද්ධිය නඳුන ගන්න මනෝමය ලෞකික සිද්ධිය හඳුනා ගන්න අපිට පුළුවන් ස්පර්ශ ආයතනයේ 6 වෙනි ආයතන චක්ඛ ආයතන කියන යන ලෞකිකයි හැටියට අපිට පෙනෙන්නේ ඔය මනෝපදිත ධම්මයේ උපදිත මනෝවිඥාන කියන කාර්යය. මොකද මනෝ ධාතුව මුල් කාරණාව කරගෙන අපි කියමු මනෝ පටිච්ච ධම්මයේ උපදිත මනෝවිඥාන කියන සිද්ධිය දෙට අපි බලුවොත් අපේ කෙලෙස් වලින් තුන් කාලක් අඩු. මොකද ජීවිතයේ ගැටීම පරක් අපිට ගණන් දෙන්නේ සියලු කෙලෙස් ටික අපිට ලබා දෙන්නේ මෙන්න මේ මනෝ විඥානය. මම කියන්නේ හැමතැනකදීම හිස් වෙන අඩුව පුරවන්නේ නැහැ. මම විතකදී මතක් කරනවානේ අපි එක පැත්තක් බලලා තව පැත්තක් බලනකොට එකල බලන්න ඇත්තටම නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වෙච්ච දේ නිරුද්ධ වෙච්ච බව නොකරන ඇති බවට පෙන්වන හිත කරන්නේ සම්පූර්ණ මනෝමය. එතනදී මේ මනෝ පරිච්ඡ ධම්මේච උපජිත මනෝවිඥානයේ සිද්ධාන්තය හොඳට හඳුනගත්තොත් අපි බාහිර යනුවගේ ධර්මතාවයෙන් අපේ මනස පිටන බාහිර යනුව කියන්නේ ධම්මායතන අනුවගේ ධර්මතාවයෙන් අපේ මනස මිදෙනවා. එහෙම නැත්නම් අපි කියමු අතීත අනාගත යනුවගේ ධර්මතාවයන් අපේ මනස මෙතනවා එක්සෙනෙක් නේද අතීත සහ අනාගත කියන අන්ත දෙක අනිවාර්යයෙන්ම මේ අපේ ජීවිතේ ඇතුළු වෙන්නේ මනෝවිද්‍යාවය හරහා වෙන කිසිම ආයතනයක් නැහැ අතීතය සහ අනාගතය කියන අන්ත දෙක ඒ කියන්නේ අතීතී යම් තාත්ම මේ මොහොත වෙනකොට මේ ස්පර්ශ ආයතන හය හරහාම නිරුද්ධ වෙච්ච දැකපු අහපු හැම දෙයක්ම අපිට අරගෙන දෙන්නේ මනෝ විඥානේ හරහා. මේ මොහොත වෙනකොට තාම නෝකන්න නොකල නමුත් දුකින්ද තියෙන තව හෙට වේවා පතිතුන් වේවා මාසිකුන් වේවා අවුරුද්දක් වේවා වෙන දෙයක් ගැන හෝ කල යුතු දෙයක් ගැන හිතලා අපිට අනාගතය ගැන දුකින්ද ඉන්න තියෙන දේවල් ටික ඔක්කොම අරගෙන තියෙන්නේ මනෝ විඥානේ. අරගෙන දෙන්නේ. පිළිසිදුවම වර්තමානයේක මනෝවිද්‍යාවේ පවතින බෙහෙවින්ම ස්වල්පයි. එතකොට ඔය නිරුද්ධ වෙච්ච නැත්තම් මල සහ නූපන්න කියන ධර්මතා දෙකයි හැම වෙලාවෙම අපිව ජීවත් කරන්නේ අපි ජීවත් වෙන්නේ මේ මනෝවිඥාණයෙන්. එතකොට මේ මනෝවිඥාන අධ්‍යක්ෂීම තේරුම් ගැනීම දෙහෙවින්ම නිරුද්ධ වෙලා නිරුද්ධ වෙච්ච අතීතයේ අරබය දුක්විඳින මනසකට සුවපත් වෙන තියෙන එකම තැන. නූපන්න අනාගතයක් හරහා නොයෙක් නිතියේ දුක්ඛර්ධන සහ ඒ වගේම බලාපොරොත්තු ඇති කරගෙන එයින් පීඩා විඳින මනසකින් මිදෙන්න තියෙන එක මඟ මේ මනෝපරිච්ඡ ධම්මයේ උපදිත මනෝවිඥාන කියන එකට හඳුනාගත්තා. ඉතින් අපි ඒක මයිකල්ලත් කතා කරනවා. එතකොට මෙතනදී මේ මනෝ විඥාන සම්පර්කය කියනකොට හැම වෙලාවෙම දකින්න ඕනේ මනෝපරිච්ඡ ධම්මයේ උපදිත මනෝවිඥානන් කියන්නේ. මොකද ඒක නැතුවක් තියෙනවා. අපි කියමු ලෝකෝත්තර වගේ සිත් ගන්න මේ ලෝකෝත්තර වගේ සිත් වලදී කවදාවත්ම ඒ කියන්නේ මෝහේ නැති මත්මේ සිත් වලදී මනෝපටිච්චේ ධම්මේ චෝපජිත මනෝවිඥාන කියන සිද්ධියක් වෙනවා. කෙලින්ම ප්‍රකෘති මෙතනදී ධම්මායතනය මනෝවිඥානය විතරයි. හම් වෙන දේ තුල වර්තමානයේකම නෝනේ. අතීතය කියලා දෙයක් සිහි කළා සිහි කළත් එයාට ඒක අතීතයක් නෑ. අපි කියමු ලෝකෝත්තර හොරක් කියලා කෙනෙක් නැත්නම් අත්තමාතුලම කියලා ඊයේ කරපු සිද්ධියක් සිහි කළාට එයා දන්නවා ඊයේ කරපු දේ සිහි කරනවා කියලා සිහි කරන සිද්ධිය වර්තමානයි මනෝයි නේද කියලා සිහි කරන කම නිසා මේකේ මුලාව නැතුව ඒක කම්පා වෙන්නේ නැතුව ඒක නිරුද්ධ වුණා කියලා දකින මට්ටමක ඉඳගෙනම කරන්න පුළුවන් තරමට එන. ඒකයි වර්තමානයේක ධර්මාරමණයම දැනගන්නවා කියන ඕනේ අර මේ ඒ නිසා අපිට ඔය ස්පර්ශ ආයතන හය ගණිතී මනෝපටිච්ච ධම්මේච උපදිති මනෝ විඥානං කියන මට්ටමේ ස්පර්ශ ආයතනේ ලෞකිකයි කියලා අඟලාම දැක්කට ප්‍රශ්නයක් නෑ. හරිද? එතකොට ඔන්න ඔය ස්පර්ශ ආයතන හයට තමයි අපි කියන්නේ මොකද්ද? අපේ මාතෘකාවර ලෝක. මේ ලෝක. එතකොට ওই ලෝකෙ තුල ওই ස්පර්ශ ආයතන හයට අපිට සැප ඒ වගේම ප්‍රශංසාව ඒ වගේම ලාභය එතකොට යස කියන ධර්මතා හතර ලබා දෙනව ඇහෙන් බලන රූපවලදී ප්‍රිය වූ මනාප වූ රූපවල අලාභේ අයස නින්දාව දුක කියන ධර්මතා හතරක් ලබා දෙනවා හැම වෙලාවෙම ඇහැට පෙනෙන දුක්ඛගත මට්ටමේ රූපෝ. එතකොට මේ අටලෝ දහම කියන ධර්මතාවයේ තුල තියෙන සැප දුක් කියන දෙක. එක ධර්මතා හතරක් සැප පැත්තට, එක ධර්මතා හතරක් දුක් පැත්තට. එතකොට මෙයින් ප්‍රිය වූ මනාප වූ අරමුණු රූපයක් ගත්ත තුනේක සැප. නමුත් ලෝක ධර්මතාවය තමයි ඒ ප්‍රිය වූ මනාප වූ රූපේ රැඳෙන්නේ. පිටින්නේ. ඒ රූපේ නැති. ඔන්න සැපේ නැති එතකොට අප්‍රිය අමනාප රූපයක් එනකොට ඒක දුක එතකොට දුකේ රැඳෙන්නේ දුකද නැති ඊට පස්සේ කනට අපිට හබ්දයක් අහවලා බොහොම හොඳයි කියලා එතකොට ඒ සද්ද තුලින් ප්‍රශංසාවක් ලැබෙන්න පුළුවන්. නැත්නම් කවුරු හරි අපිට බයිනවා, නින්දාවක් ලැබෙන්න පුළුවන්. එතකොට ඔය වගේ ලාභය, අලාභය කයට අපිට මුදුමලක් පහසුවක් ලැබෙන්න පුළුවන්. සැපය. එතකොට සැපය. කයට කටුවකින් ඇනිලා මොකක් හරි වෙලා ඉන්න පුළුවන් දුක. එතකොට සත්‍යයක් අහලා අපිට ප්‍රසන්නතාව හෝ නින්දාව ලැබෙන්න පුළුවන්. ලාභ අල එතකොට අපි බලාපොරොත්තු වෙනවා රූපය බලාපොරොත්තු යනවා ඒ යන රූපය අපිට ඒ විදිහම ලැබෙන ලාභය සමහරට නොලැබෙන ආලාභය මේ එකම සිද්ධිය තියෙනවා අපි බලාපොරොත්තු යන ප්‍රිය වචනයක් අහන්න නැත්නම් අහන්න ලැබෙන එක ලාභයක් ඒක අහන්න ගියාම හම්බෙන්නේ බැරි බකලාභයක් එතකොට මේ වගේ අටලෝ දහම කිව්වහම මොකට බලන්න තමන්ගේ පරිබාහිරව තියෙන ලෝකෙක සැප දුක් හම්බ වෙනවා කියලා තියෙන ලෝකෙක සැප දුක් අරමුණු තීරණය කරන්න එපා. ඒ අරමුණ සැප හෝ දුක් කියන කාරණාව තීරණය වෙන්නේ තමන්ගේ ජීවිතයට සාපේක්ෂව. මොකද තව කෙනෙක් අපි කියමු අපේ උදාහරණයකට දැන් සිංගෝඩන් සමහර කෙනෙක් කෑ ගහලා නටනවත් නේ රළු සින්දුවකට ගොඩාක් කැමති. ඒක එයාට ප්‍රියයි. ඒ සින්දුවම සමහර කෙනෙකුට හරිම අප්‍රියයි. අමරදේව මහත්තයා දුරු කාගෙහත් නිවිච්ච මට්ටමේ සින්දුවකට එයා ප්‍රියයි. නමුත් මේ මට්ටම අර ඔය නටන බයිලා කියන වගේ තරණ මට්ටමේ කෙනෙකුට මේක අප්‍රිය එකක් එතකොට ඒ සින්දු ඒ වස්තුව ප්‍රිය හෝ අප්‍රිය හෝ වෙන්නේ කෙනා කෙනාගේ මනසත් හා සම්බන්ධ වෙලයි. එහෙම නැතුව මේ ලෝකෙ තුල ප්‍රියහා අප්‍රිය කියලා කිසිම දෙයක් තියෙනවා ද්‍රව්‍ය ධර්ම තුල නෙමෙයි. එතකොට නමුත් මෙතනදී අපි තේරුම් කරගන්න ඕනේ සැපයට හේතු රූප ස්පර්ශ නිසා සැප පහකට ධර්මයන් ලැබෙනවා. දුකට හේතු ස්පර්ශ නිසා දුක් පහකට ධර්මයන් ලැබෙනවා. ඒකද ඒ ධර්මතාවයේ තමන් කෙනා කෙනාගේ ඕක කියන ධාතුනානත්තේ මත චක්කු ධාතුවේ රූප ධාතුවේ චක්කු විඥාන ධාතුවේ නානත්තේ මතයි තප හෝ දුක හෝ දෙන්නේ සෝත ධාතු සත් ධාතු සෝත විඥාන ධාතු කියන ධර්මතාවයේ නානත්තේ මත තප හෝ දුක හෝ එතකොට මට මේක මතක් කරන්න ඕනේ මේ ලෝක ධර්මතා අට කියනකොට ස්පර්ශ ආයතන 6 හරහා උපදින අරමුණම දකින්න එහෙම නැතුව ඒයින් පරිබාහිර ඉතුරු වෙච්ච තියෙන ලෝකයක් දකින්න එපා. ඇත්තටම ලාභයක් හෝ අලාභයක් හෝ සියාසක් හෝ අයසක් හෝ නින්දාවක් හෝ ප්‍රසන්නතාවක් හෝ සැපක් හෝ දුකක් හෝ කියන ධර්මතා අපේ ජීවිතයට හම්බුනා නම් මේ ස්පර්ශ ආයතන හය ආරහයි හම්බෙන්නේ. එතකොට ඒක අපිට එක එක ආයතනයකින් කාම මට්ටමේ ස්වභාවය නම් අපි ওই ආයතන දෙක තුනක්ම පටලලා තමයි ලාභය හදාගන්නේ. එක්කෝ අලාභය හදාගන්නේ. එතකොට මේ නින්දාව හෝ ප්‍රශංසාව හෝ හදාගන්නේ කනට ඇහෙන එකයි ඇහැට පේන එකයි ඔය වගේ ආයතන දෙක තුනක්ම එකතු කරලා මේ ලෝකේ ස්වභාවය තමයි. එතකොට මේ මට්ටමට කිව්ව මේ ස්පර්ශ ආයතන හයට පෙන්වන මොකද? ලෝකය කියලා ලෝකය කියන තර ලෝකය කියන එක හොඳට විස්තර කරලා විග්‍රහ කරලා බලුවොත් තියෙන ඔය අට ලෝකයේ කියන තැන මේ අපිට හම්බෙන ස්පර්ශ ආයතන හයටයි ලෝකය කියන්නේ. ඒ ලෝකය කියන තැනක පවතින ওই ධර්මතාවට විතරයි. එක්ක සැපසහගත අරමුණක් හම්බ වෙයි එක්ක දුක්ඛහගත අරමුණක් හම්බ වෙයි. ඒක සැප වශයෙන් හෝ දුක් වශයෙන් හෝ ප්‍රිය වශයෙන් හෝ අප්‍රිය වශයෙන් හෝ නිന്ദා වශයෙන් හෝ ප්‍රශංසා වශයෙන් හෝ සැප වශයෙන් හෝ දුක් වශයෙන් කියලා සැප සහ දුක් කියන එක දෙකට බෙදලා මේ ස්පර්ශ ආයතන හය හරහා හය කියන ධර්මතාවය ලෝකේ ලෝකයේ තුල තියෙන සැප සහ දුක කියන ධර්මතාව දෙක. මොකද තාපත්‍ය ලෝක දෙකලා ගොඩාක් ඈතට විහිදලා යනවා. මොකද ලෝකයේ කියන එක සැප සහ දුක කියන එක මත නතරලා තින්නේ ලෝකයේ තුල අකුසල කර්ම සහ කුසල කර්ම කියන දෙකක් මත ලෝකයේ කියන එක පිළිබඳව. එතකොට අකුසල කර්ම තියෙන හින්දා හැම වෙලාවෙම ලෝකේ දුක කියන එකක් විද්‍යමානයි. කුසල කර්ම තියෙන හින්දා ලෝකයේ තුල සැප කියන එකක් විද්‍යමානයි. ලෝකයක තියෙන්නේ සැප දුක් දෙක තමයි ඒකේ මේ අපි ප්‍රභේදය අනුව ඒ සැප සහ දුක කියන ධර්මතා දෙක ලාභ මට්ටමින් සැපය කියන එක ලාභයක්. ලාභය කියන්නේ සැප. ඒකේ එකම සැපය ප්‍රභේද වශයෙන් අපි උන් නම් කළා තමයි ලාභයේ යසස ප්‍රශංසාව මේ කැප කියන කාරණාවකින් අපි කතා කරා. ඊට පස්සේ එකම දුක තමයි ත්‍රිවේද වශයෙන් පරියාය වශයෙන් අපි තවසත්කින් අලාභය ආයස නිඳාව දුක කියලා කතා කරනවා. නමුත් මේ දෙකෙන් කියන්නේ සැප දුක් කියන ධර්මතාව දෙක පදනම් වෙනවා. ලෝකයේ කියන ධර්මතාවය කියන්නේ ස්පර්ශ ආයතන 6 ඒ ස්පර්ශ ආයතන හය විස්තර කරන්න ගියොත් විග්‍රහ කරන්න ගියොත් බලන්න ගියොත් හම්බ වෙන්නේ අපිට සැප සහ දුක කියලා ධර්මතා දෙක හැම වෙලෙම තියෙන්නේ කියන කාරණා. සැප සහ දුක කියන කර්ම කාරණා දෙකක් විතරක් ඇයි මේ තුන නිර්මාණය වෙන්නේ කියලා කියුවාම ඒකට හේතුවක් තියෙනවා. මොකද ලෝකය කියන එක ඇතිකරන්න හේතු වෙන ප්‍රබවේ නැත්නම් මූලයේ කියන ධර්මතාවය කියලා කියුවාම කර්මය කර්මය කියන්නේ කළු කර්ම සහ සුදු කර්ම කියලා ධර්මතාව දෙකක්. ගෝය දෙක කවද ඒකදී වෙන වෙනමක් තියෙනවා නික්‍රවක් තියෙනවා අපි කියමු කල්ලු කර්ම විතරක් තියෙන ටිකට අපි කියනවා අපාය ඒකේ මිශ්‍ර වෙන්නේ නැති සැපේ මිශ්‍ර නොවි තනිකරම දුක සුදු කර්ම කිව්වහම අපි දැන් බ්‍රහ්ම ලෝක මට්ටම ගත්තාම දුක හා මිශ්‍ර වෙන්නතු තනිකරම සැප ඒිට මෙහා මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ වගේ දේවල් කළු සුදු කරා. සැප විතක සැපත් වෙනවා, විතක දුකත් වෙනවා මේක මික්ස් කරනවා. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා, කළුද සුදුද කර්ම තව තියෙනවා කළුදුනෝ සුදුනෝ කර්ම ශ්‍රේකරෙන් පිටවස්න කර්ම කියලා. ඒක තමයි ලෝක උත්තර කියලා කියන්නේ. ඒක ලෝකට අදාළ නැහැ. හරිද? එතකොට මෙතනදී ලෝකයේ කියන ධර්මතාවය ඒ විදිහට සැප සහ දුක් හැටියට බෙදන්නට උන්නේ ලෝකයේ ඇති කරන හේතුව නැත්නම් ප්‍රභවය කියන කාරණාව කුසල සහ අකුසල නැත්නම් කලු කර්ම සහ සුදු කර්ම කියන පරයයකින් පවතින ඒ නිසායි ලෝකයේ කියන ධර්මතාවය තුල අපිට දුක්ඛත්වම කියන එක නැති කරන්න බෑ. හෝදත්වම කියන එක නැති කරන්න බෑ. ඒක දීර්ෂ්‍යා කළාට දුක් නෑ. මොකද මේ එහෙම ලෝකයේ තුල ධනවත්කම හෝ නිර්ධනකම කියලා බෙදන්න බැරි නම් කුසල කුසල කියලා බෙදන්නත් බෑ. මොකද මේ අපි සත්ව භාවයේ කුසල භාවයෙන් කතා කරලා මෙතනින් යථාර්ථයක් තේරුම් කරගන්න ඕනේ. මේ අකුසල කර්මය නැමැති ධර්මතාවය ඇතිතාවකින් ලෝකයේ තුල අලාභය ආයත නිඳාව දුක කියන ධර්මතාව ටික විද්‍යමානමයි. අපි මොනතරම් දුකයි දුක් විඳිනවා කියලා කතා කරන තැනක ඔය හතර තුල අපි ජීවත් වෙලා තියෙනවා. මොන මට්ටමක ලෝකෙ කෙනෙක් හරි සැප විඳිනවා කියලා කිව්වම ලාභය, සැපය, ප්‍රශංසාව කියන මේ ධර්මතාව ටිකේ ජීවත් වෙලා තියෙනවා. යස කියන මේ ධර්මතාව ටිකේ ජීවත් වෙලා තියෙනවා. එතකොට ඔය ධර්මතාවයන්ගේ ස්වභාවය තේරුම් ගන්න කිසිම පුද්ගලයෙක් හෝ ඒ කියන්නේ කාම භූමියේ සත්‍යයකට, රූප භූමියේ සත්‍යයකට, අරූප භූමියේ සත්‍යයකට ලෝකෝත්තර මට්ටමේ අපේ රහතන් වහන්සේකට හෝ කියලා කිසි කෙනෙකුට අයිති නැති කිසිම භූමියකට දෙකක් බැරි යථාර්ථයක් කියන්නේ ධර්මතාව ටිකක් තමයි ওই ස්පර්ශ ආයතන හය කියන ලෝක ධර්මතාව ටික. ඔක කෙනෙක්ගේ නෙමෙයි. කාගවත් නෙමෙයි. දැන් අපි ওই ටික දන්නේ නැති හින්දා මේ ස්පර්ශ ආයතන හයම මගේ කියලා අල්ලගෙන ඉන්නේ. කියන්නේ ලෝකේ මගේ කියලා ඉන්නේ. ඒකම මේ ලෝකේ අරඹය කියන තණ්හාව. ඔතන තියෙන්නේ හේතුඵල ධර්ම. පටිච්චසමුප්පන්න බව. සැපසහගත රූපයක් ඇති වෙන්න තියෙන හේතු ටික නිසා සත්පසහගත අරමුණක් ඇති වෙනු ඒ හේතු ටික නැති වෙනකොට මේ සැපේ නැති වෙනවා කියන ධර්මතාවය. ඊට පස්සේ දුක්ඛාගත හේතු නිසා හටගන්න ධර්මණු ඒ හේතු ටික නැති වුණොත් ඒ දුක නැති වෙනවා. කියලා මේ ලෝක ධර්මතාවය පෙරලිලා අර අටලෝ දහම අපි ඔක චක්‍රයක් හිටගන්නවා නේ. හැම වෙලාවෙම චක්‍රයක් කියන රෝදයක් හැටියට හදනවනේ අපි. තේර වෙන ධර්ම චක්‍රයේ හැම වෙලාවෙම බලන රෝදයක් හැටියට මෙහෙම ඇඳහම අත ඉබට හිටලා තියෙන හැම වෙලෙම එක කරන්නේ. අටෙන්ම පිටලා නැහැ. ඉම රෝදේ කැරකෙනකොට මෙහෙම ඇඳලා තියෙනකොට හැම වෙලෙම එකකින් තමයි ඉම තියෙන්නේ. ඒක හිටි ඒකේම තිබ්බොත් චක්‍රයක් නැහැ. ඒක ගමනක් නැහැ. එක කරාදීම හැම වෙලෙම පොළොව තිබ්බොත් ගමනක් තියෙන්නේ. ගමනක් තියෙන්න නම් ගමනක් වෙන්දර මේ රෝද පෙරලෙන්නේ. පෙරලෙනකොට හැම වෙලාවෙම එකම මේ අර ගරාන්දිය පොළොවට හිටින්නේ නැහැ. ඒක ඊගාවට ටිකක් උඩට යනවා ඊගාවේ කෙතෙන්ද. ඊගාවේ උඩට යනවා ඊගාවේ කෙතෙන්ද යනවා කියලා වටේම යනවා නේ. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ ඔය වගේ ලාභ අලාභ යථාර්ථ නින්දා ප්‍රසන්න සැප දුක් කියලා අටක් නැතිුණා. පොළොවට හිටියා වගේ හැම වෙලාවෙම අපේ ජීවිතය වෙලා එකකින් තියෙනවා. එක්ක ඔන්න සැපසහගත එක. ඒක හැම වෙලෙම තියෙන්නේ මේක යන එක. ඒක ටිකකින් වෙනස් වෙන ඔන්න දුක්ඛාගත එකක් එනවා. එකක් තියෙන්නේ පෙරෙන රෝදෙහිඳ. ටිකකින් ආයි පොළොවට වෙන එකක් ඉන්නකොට වෙන අරමුණක ඉන්නේ. ඉතින් ඕක නොපෙරුණා නම් ලාභ අලාභ යසායත නිදා ප්‍රසංග සැපදුක් කියන අටතනකින් මේ ධර්මතාවයේ අටතනක් අපිට හම්බ වෙන විදිහට මේ ධර්මතාවය ධර්මතාවය නොපෙරුණා නම් අටතනක් හම්බ වෙන්නේ ඒ මොන ලෝකයක් කියන ගණිතය යන්නේ ලෝක ජීවත් වෙන්නේ කියන ගණිතය යන්නේ තවදාම ඒ කියන්නේ මේ රටේ යන එකක් යන ගණිතය යන්නේ හැම වෙලාවෙම එක ගණන් දීපු මොනක් තියෙන්නේ ඒකවල අනිත්‍යයි කියන්න ඕනෙත් නැහැ නිත්‍යයි කියවට ගමන්නේ ඒක තුල කියන්නේ ඈ දරිවිලා සැපේ ගිහිල්ලා හිටියේ එයාට සැපම දුකේ ගිහිල්ලා හිටියේ දුකම තමයි කියන දැනගීම යම් වෙලාවෙ ඉඳෙන්නේ. නමුත් එහෙම වෙන ධර්මතාවයක් නෑ. මේ නිසා මේ ස්පර්ශ ආයතන අය හැම වෙලාවෙම නිර්මාණය වෙලා තියෙන ඉඳේ. මේක හොඳට තේරුම් ගන්න. කිසිම පුද්ගලයෙක් මෙතන නැති පුද්ගලයෙක් කරන්නේ නැති අනාත්ම ධර්මතාවයක් තමයි තියෙන්නේ මේ ස්පර්ශ ආයතන. ආයතන. එතකොට මෙන්න මේකට තමයි කිව්වේ අෂ්ටමේ වික්‍රේ ධම්මා ලෝක අනුපරිතවන්ත කියලා. ලෝකයේ උපරිම ධර්මතාවක් කියලා. ලෝකයේ කියලා කිව්වේ ස්පර්ශ ආයතන 6ට ඔය 6 ඇතුලේ ඊට අනුවම පෙරළෙන ධර්මතාවක් තමයි හැඳිලෙම තියෙන්නේ. ස්පර්ශ ආයතන 6ට තාම බුද්ධලේ ගැන නෙමෙයි මේ කියන්නේ. ඇහැ කන ජීවනාසය ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඊට අනුවගේ චක්කුඥාන සෝතඥාන ගාන ජීවවිඥාන ආයතන මනෝවිද්‍යාව කියපු මෙන්න මේ එකට අපි කියනවා ස්පර්ශ ආයතන 6 කියලා. මේ ස්පර්ශ ආයතන 6 තමයි කියුම්කද ලෝකේ. එතකොට ධර්මතා 8ක් මේ ලෝකේ අනුව පෙරලෙනවා හැම වෙලෙම. ලෝකේ කියන තැන නිර්මාණය වෙලා තියෙන ධර්මතා 8ක්. එතකොට ලාභ අලාභ යස ආයත නින්දා ප්‍රසන්න දුක්ඛ කියන මෙන්න මේ ධර්මතා 8ක් බව දැක්වෙනවා. එතකොට මේ ධර්මතාවයෙන් ලෝකයෙන් ලෝකයෙන් මේ ධර්මතාවට වෙන කරන්න කවදාවත් නැහැ. මොකද සැප වේදනාව දුක් වේදනාව කියන මේ ධර්මතාවයන් ලෝකේ. ඒවෙන් කරන්න බැහැ මොකද ලෝක කතාවක් නේ. එතකොට කාම හැබැයි ඔක කාම ලෝකෙද භූත ලෝකෙද අරුත ලෝකෙද කියලා එකක් නෑ ඔක්කොම ලෝක වලටයි. ඒ ලෝකය මේ ලෝකය පරලෝකය ඔය ඔක්කොම ලෝක වලටයි. දැන් ලෝකෝච අට ධම්මේ අනුපරිධාවಂತಿ මෙන්න මෙතනයි ගොඩක් වටින්නේ. ලෝකයාද ලෝවැසි කෙනෙක්ද මේ ධර්මතාවට අනුව පෙරලෙන. දැන් කවුද මේ අපි මතක් කළා හොඳට බලන්න මේ ස්පර්ශ ආයතන හයටයි ලෝකෙ කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය අනුෝගිය ධර්මතාවටකුත් තියෙනවා ඒක. ලාභ ලාභ යසායත. එතකොට ස්පර්ශ ආයතන හය අනුෝගිය ධර්මතාවක් තියෙනවා. හරි. එතකොට දැන් ලෝකෝ චට්ඨ ධම්මේ අනුපරිදහවන්ති ලෝකයාද ලෝකෙති තෙමේද මේ ධර්මතාවට අනුව යනවා. දැන් ওই ධර්මතා අට අපි කියන ස්පර්ශ ආයතන 6 කියලා දැන් ওই ධර්මතා අට අනුව පෙරලෙන ලෝකසිය කවුද? කොයිද ඉන්නේ? දැන් ස්පර්ශ ආයතන 6 නේද අපේ ජීවිතය කියලා කියන්නේ. කවුද දැන් කියන්නේ ලෝකසිතෙන් කෙනා උන්වතන අපි තේරුම් කරගන්න ඕන වටිනාම තැන. හරිද? ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා ස්පර්ශ ආයතන ඉපද නිරුද්ධ වෙනකොට ඊට සමගාමීව උපදින මනෝ විඥානය තමයි දුර මේ ස්පර්ශ ආයතන හය සත්‍යයක් නෙමෙයි පුද්ගලයක් නෙමෙයි කෙනෙක් නෙමෙයි හේතු ප්‍රත්‍යයයි ඒක ලෝකයේ ඒ ලෝකයේ තුල තියෙන ධර්මතාවට කියන ස්පර්ශ ආයතන හය හැම වෙලාවෙම නිර්මාණය කළ ඇති ලාභ අලාභ යථායත නින්දා ප්‍රසංසා කියලා යන. එතකොට ඒක කාව නවත්තන්න බෑ වළක්වන්න බෑ රහත් වුණා. රහතන් වහන්සේටව මොකද ඒක ධර්මතාවය. එතකොට ලෝකෝචාර්ත ධම්මේ අනුපරිතහවන්තු ලෝකයා මේ ධර්මතාවට අනුව ලෝකයාද මේ ධර්මතාවට අනුව කරන්නේ. ලෝකයා යන වචනේ ලැබෙන්නේ මේ ධර්මතාවට අනුව පෙරලෙන මනසකට. ඒ කියන්නේ ඇහැට ප්‍රියමනාප රූපයක් පෙනෙනකොට හම්බ වෙනකොට ඕක තමයි ලෝකය. ඒ ප්‍රියමනාප රූපේ සතුටු වෙනවා නම් මනෝ විඥාන මට්ටම සතුටු වෙන මනෝ විඥාන මට්ටම උපදිනකොට ඔන්න දැන් ලෝක ධර්මයන්ව කම්පාවිච්ච මනසක්. ඇහැට පේන දේ සැපසහගතයි නම් සැපසහගත දේ අනුව සැපවත් වෙනවන යම් කෙනෙකුගේ මනස එයා සැපෙන් කම්පා වෙනවා. පේන ඇහෙන ස්පර්ශ ආයතන හයට යම් කිසි මට්ටමක කුමන හෝ දුක්සහගත අරමුණක් නම් ලැබෙන්නේ ඒකේ දුක් වෙන මනසක් නම් එයාට තියෙන දුකේ දුක් වෙනවා නම් අන්න එයා අටලෝ දහමින් කම්පා වෙනවා. එතකොට ඒ වගේම ස්පර්ශ ආයතන හයේ මොකද හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප ධම්ම වශයෙන් මොන ආකාරයකින් හෝ ලාභයක් ලැබෙනා. ඒ ලාභයට සතුටු වෙනවා නම් අන්න එයා ලෝක ධර්මයේ අනුව වැටිච්ච මනසක්. ඒ ස්පර්ශ ආයතන හය හරහා අලාභයක් වෙනවා නම් අලාභය දුක් වෙනවා නම් අඬයි නම් විලාප දෙයි නම් අන්න එයා ලෝකයේ ධර්ම යන සම්පාදන ඒ වගේ ලාභයේ අලාභයේ යසත් ආයත නින්දාවක් ප්‍රසන්නතාවක් කැපක් දුකක් ස්පර්ශ ආයතන හයේ කුමන හෝ ආයතනයක් කරා උපදින කොට ඒ ධර්මතාවය ඇත්ත කරගෙන අල්ලගෙන ඒක විඳිමින් ඒ සැපේ සැපවත් දුකේ දුක් වෙනවා මනසක් තියෙනවනේ මෙන්න මගේ මනසට කියනවා මොකද්ද ලෝකයා කියන කාරණාව කියන ඔය මනස. අපි පුද්ගලයා සත්‍යය කෙනා කියලා අපිට හිතෙනවා නම් අපිට හිතෙන මේ තැන වෙන කොහෙවත් නෙමේ මනෝ විඥාන මම මාන අනුසය යෙදුණු මනෝ විඥාණයටයි විඥානයේ මේ මම කියන හැඟීම තියෙන්නේ. යම් කිසි කෙනෙකුට ඉස්පස් ස්පර්ශ ආයතන 6 ඉපද නිරුද්ධ වෙනකොට ඊට නැඹුරු වෙච්ච මනසක් තියෙන කාක් එයාට කියනවා ලෞකිකයි කියලා ලෝකික. එතකොට එයාට කියනවා අටලෝ දහමින් කම්පා වෙනවා කියලා. පෙනෙන රූපයේ ප්‍රිය වේ ප්‍රියකක් වෙන්න පුළුවන් අප්‍රියකක් වෙන්න පුළුවන්. ප්‍රිය රූපේ සතුට වෙනවා නම් අප්‍රිය රූපේ දුක් වෙනවා නම් ඔන්න එයා ලෝක ධර්මයෙන් කම්පා වෙන කෙනෙක්. එතකොට ලෝකයේ කියලා කිව්වේ මේ ස්පර්ශ ආයතන අපි කියන ඇහැ මුල් කාරණාව කර එකෙන් කියනකොට ඇහැ මුල් කාරණාව කරගෙන පෙනෙන රූපයක් ගන්න ඒ රූපය ප්‍රිය එකක් වෙන්න පුළුවන් අප්‍රිය එකක් වෙන්න පුළුවන් ලාභයක් වෙන්න පුළුවන් තමයි අලාභයක් වෙන්න පුළුවන් නින්දා සහගත රූපයක් වෙන්න පුළුවන් ප්‍රසන්න සහගත රූපයක් වෙන්න පුළුවන් ඇහැට පේන රූපයක් තුල ඔය අතම අපිට ගොඩනගා ගන්න පුළුවන් වටම තියෙනවා තියෙනනේ. හරිද? එතකොට ඒ කුමන මට්ටමේ හෝ ඇහෙන් දැකලා Tamanth ලාභයක් කියලා ලැබෙන. එතෙන්දී සැප, ප්‍රිය, සැප, ප්‍රශංසා ලාභේ ප්‍රිය, සැප, ප්‍රශංසා කියන මෙන්න මේ ධර්මතා හතර. නැඹුරු වෙලා පවතින මනස හැම වෙලාවෙම ලෝභ කාරණා. හැම වෙලාවෙම ලෝභයෙන් මුදලා තියෙන්නේ. මෙන්න මේ සැප වේදනාවෙන් කම්පා වෙන අන්තිමේ සැපේ ප්‍රභේදය. මේ අටලෝ දහමෙන් කම්පා වෙනවා. ඊට පස්සේ දුක, නිന്ദාව මේ අලාභය අයස කියන ධර්මතාවයන් උපදිනකොට අපිට දැනෙන දුකක් අමාරුවක් අපහසුවක් අකමැත්තක් කියන වගේ තමයි අපිට දැනෙන්නේ. ඊට අනුව නැඹුරු කරලා අපි දුක් වෙනවා නම් ඔනේ ලෝක ධර්මතාවය අනුව එතකොට මේ ඇහැට ප්‍රිය හෝ අප්‍රිය හෝ රූප පින්නමත්කම ටකිව ලෝකයේ සහ ලෝක ධර්මතාව ටික කියලා. ලෝකයේ ලෝක ධර්මතාවයෙන් ලෝක ධර්මතාවය ලෝකිනුත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ ධර්මතාවයේ සතුට වෙන හෝ දුක් වෙන මනසක් හදාගන්නවා නම් මනසක් තියෙනවා නම් ඒ මනසටයි ලෝකයා කියන වචනේ භාවිතා කරනවා. එතකොට මෙයා කියනවා ලෞකිකයි කියලා කියනවා. අටලෝ දහමෙන් කම්පා වෙන පුද්ගලයෙක් කියලා ඔය විදිහටම සෝත ස්පර්ශය හරහා නැත්නම් කාන්ත සත්‍යය ගැනකොට ඒ શબ્දය Tamanට ලාභයක් ලබා දෙන શબ્දයක් වෙන්න අලාභයක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. Tamanට සැපක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. දුකක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. Tamanට ප්‍රශංසාවක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. නින්දාවක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. යසසක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. ආයසක් ලබා දෙන શબ્දයක් වෙන්න පුළුවන්. නමුත් එතනදී ලාභය මුල් කාරණාව කරගෙන තිය හම්බෙන ධර්මතා ටිකේ සතුට වෙන ඇහෙන පද්දේදී සතුට වෙනවා. අලාභය මුල් කාරණාව කරගෙන තියෙන සද්දේදී දුක් වෙනවා. දුක් වෙනකොට ඒක දින පටිග. පටිග. එතකොට මේ මනසට ඒ ධර්මතා ආරම්භය නැවත සැපවත් වෙන දුක් වෙන මනසටයි මනෝ විඥාණයටයි පුද්ගලයා ලෝකයා කියලා කියන්නේ. එතකොට ඒ මනස හැම වෙලාවෙම අටලෝ ධර්මෙන් කපා වෙනවා. මේ කනට ඇහෙන දේ ඒක මගේ මම එහෙම නෙමෙයි. ඒක ධර්ම ලෝක ධර්මතාව. Taman කියන තැන Tamanට බේරෙන්න පුළුවන් හොඳම තැන මේක මේක බෙදාගත්තා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කනට ඇහෙන ශබ්දය සැප සහ දුක කියන ශබ්දය තමන්ට සැප ගෙනල්ලා හෝ දුක් ගෙනල්ලා දීලා කියලා දුකටපත් කරනවා කියන සිද්ධියක් නැහැ. මේ සැප සහ දුක කියන ශබ්දය තමන්ගේ වෙන්නේ අපිට නැඹුරු වෙලා අතදාල අරගත්ත. ওই සිද්ධිය තමයි මේ තණ්හාව කියන්නේ. දුකට හේතු තණ්හාව කියන්නේ. මේවා හම්බ වෙනකොට නොගෙන ඉන්න බෑ කටේ දා ගන්නවට පොඩි ළමයි වගේ. ඒකට නැඹුරු වෙච්ච බලපෑම් ඒවා ළඟ යනවා. එතකොට මේ වගේ නාසයට දිවට ශරීරයට පිටට යම් යම් අරමුණු හම්බ වෙනකොට ඊට නැඹුරු වෙලා පවතින මනෝ විඥානයට කියන හැම වෙලාවෙම මොකද්ද ලෝකයා කියන එක. එහෙම නැත්නම් අටලෝ දහමින් කම්පා වෙන මනසක් තියනවා කියන එක. ලෞකික පුද්ගලයේ ලෝවැසි පුද්ගලයේ ලෝකවාසියේ ලෝවැසිටම එතකොට කියන වචනෝනි නැත්නම් අටලෝ දහමෙන් කම්පා වෙන පුද්ගලයේ කෙලෙස් සහිත පුද්ගලයේ රාග සහිත පුද්ගලයේ ජීව සහිත පුද්ගලයේ මොහ සහිත පුද්ගලයේ කියලා අපි පුද්ගල භාවයෙන් කතා කරන තැනක තියෙන යථාර්ථය තමයි ස්පර්ශ ආයතන 6 සහ ස්පර්ශ ආයතන 6ට අමතරව උපදින මනෝ විඥානය කියන ධර්මතාවයක තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 කියන තැන ගන්න ස්කන්ධ කියන්නේ. ඒ ස්පර්ශ ආයතන 6ට සමගාමී උපදින මනෝ විඥානය කියන කෙලෙස්. අපි පුද්ගලික සත්‍යය කියන තැනක තියෙන ස්කන්ධ ටිකයි කෙලෙස් ටික. අපි කෙනෙක් කියලා හිතන තැනක තියෙන පුද්ගලික කියලා කතා කරන තැනක ලෞකික කෙනෙක් කියලා කතා කරන තැනක අටලෝ දහමෙන් කම්බාගෙන පුද්ගලික කියලා කතා කරන තැනක තියෙන්නේ ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි. ඒකේ ස්කන්ධ ටික දිගහැරලා බැලුවාම ඒකට තමයි ලෝකය කියලා කිව්වේ. ඒ ලෝකෙ තුල ධර්මතාවකුත් තියෙනවා කියන කිව්වේ යන්නේ. ඒක තමයි ওই ස්පර්ශ ආයතන 6 අපි විස්තර කළේ. එතකොට පුද්ගලය කියන තැන තමයි කෙලස් ටික කෙලස් පහකට උපදින මනෝවිද්‍යාවටයි යන වෙලාවෙම පුද්ගල භාවය තියෙනවා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන 6ට අරමුණු හම්බ වෙනකොට ඒකට නැඹුරු නොවි නොවි ඉන්න පුළුවන් මනසක් මේ ලෝකයේ කියන ධර්මතාවය ඇතුලේ නෑ ලෝකයේ කියන ධර්මතාවය නිර්මාණය වුණේම ලෝකයේ කියන ධර්මතාවය ඇතුලේ ස්පර්ශ ආයතන 6ට නැඹුරු නොවි ඉන්නවා කියන මනසක් නෑ ලෝකයේ කියන ධර්මතාවය නිර්මාණය වුණේම මේ ස්පර්ශ ආයතන හය උපදිනකොට ඊට නැඹුරු වෙච්ච මනෝ විඥානයක් පවතින මට්ටමටයි ලෝකෙ කියලා කිව්වේ. එතකොට ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධික දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම් පිච්ඡන් නලබි සංපි දුක්ඛ, සංකිටෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා ලෝකයා විදින දුකක් පැනෙවුවා නම් පැනෙව්වේ මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච මනසකටයි කියන කාරණා හොරට තේරුම් ගන්න. මෙත මේ ස්පර්ශ ආයතන හයේ මේ ටික ඔක්කොම ප්‍රශ්න ටික තියෙනවා. ඒ ලාභ අලාභ යසායස කියන ටිකේම තමයි ওই දුක් ටික ඔක්කොම තියෙන්නේ. ඒ දුක් ටිකත් ඔක්කොම තියෙන්නේ. ලෝකේ මනුෂ්‍ය ලෝකේ සැප දිව්‍ය ලෝකේ සැප බ්‍රහ්ම ලෝකේ සැප කියලා කියන සැප ටික තියෙන තෝකේ. ඒ ඒ ටික නේද? එතකොට මේ අපි පුද්ගලයා සත්‍යය කියන තැනක එතකොට පවතින්නේ මෙන්න මේ ලෝක ධර්ම ලෝක ධර්මතා යෙදුණු මේ ධර්මතාවට යෙදුණු ලෝකයක් ඒ ලෝකයට ලෝකයේ තියෙන ධර්මතාවයන්ට නැඹුරු වෙලා උපදින මනෝ විඥානය කියන මෙන්න මේ මට්ටමට තමයි පුද්ගලයා කෙනා සත්වයා කියලා අපි කතා කරන්නේ කතා කරන කෙනෙක් කියන යථාර්ථය එක්කෝ. ඉතින් දැන් අපි කතා කරන ලෝකයා කියන්නේ ඔකට. ලෝකයේ විඳින දුක් ටික තමයි අර මම දුක පැත්තට ලකන්නේ. ওই ලෝකයේ ඉන්න කෙනෙකුට විඳින දුක්. ජරා මරණ දුක්. එතකොට ලෝකෝත්තරය කියන්නේ ලෝකෙන් එතර. ඔය කියපු ස්පර්ශ ආයතන හයෙන් මිදිලා යාගේ මනස. එතකොට ඒ ලෝකයේ තියෙන ධර්මතාවයන්ගෙනුත් මිදිලා. උත්තස ලෝක ධම්මේහි චිත්තයස නකම්පති. මේ අටලෝ දහමෙන් ස්පර්ශ කරන ලද යම්කිසි මනස කම්පා නොවේ නම් කියන තැනකට ආ ලෝකෝත්තර තත්ත්වයේ ලක්ෂණය තමයි මොකද්ද? ලෝකෙට නැඹුරු වෙලා නැහැ. ලෝකයේ තියෙන ධර්මතාවයන්ට නැඹුරු වෙලා ඒ ඒ ලෝකයේ තියෙන ධර්මතාවයෙන් හෙළවෙන්නවත් හෙළවෙන්නවත් නැහැ. හොලවන්නවත් නැහැ අපි මනස. ඒක මේ ලෝකෝත්තර කියන මනස ලක්ෂණ ලෝකෙන් විතරයි කියන්නේ. ලෝකෙට නැඹුරු වෙලා ලෝකෙ තුල ඉඳගෙන ලෝකේ තියෙන ධර්මතාවයෙන් කම්පා නොවී ඉන්නවා කියන ධර්මතාවයක් නැහැ. කියනවා කියන්නේ ලෝකයට නැඹුරු ඇහැට පෙනෙනකොට පෙනෙන දෙයට නැඹුරු වෙලා ඒකට හොඳට උපකල්පනය කරමින් හිතමින් නමුත් ඒකේ සැප දුක් වලින් කම්පා නොවී ඉන්නවා කියන ධර්මතාවය කියන්නේ. ලෝකයට නැඹුරු වුණා නම් මේ ධර්මතාවයටයි නැඹුරු වෙන්නේ. ධර්මතාවයට නැඹුරු වුණා නම් ලෝකයටයි නැඹුරු වෙන්නේ. ලෝකේ මේ ධර්මතාවටු ධර්මතාවට ලෝකෙනු මිදලා නැහැ. ලෝකේ වෙන එක ධර්මතාවට වෙන එක නමුත් මේ දෙක එකටයි. එතකොට ලෝකෝත්තරයි කියලා කිව්වනම් ලෝක ලෝකෙන් එතරයි කියලා කිව්වනම් මේ ධර්මතාවයෙන් එතරයි. මේ ධර්මතාවයෙන් නිදිලා. මේ ධර්මතාවයෙන් කම්පා නොවන මනසක් හැදිලා. ඒ ධර්මතාවයෙන් කම්පා නොවන මනසක් හැදුණා කියලා කිව්වේ මොකක් හින්දාද? මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු දෙමින් උපදින මනෝවිද්‍යාවක් කොටින් තමයි. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ පෙනෙන රූපයට නැඹුරු වෙලා වෙනෙන රූපය සැපසහගත වෙන්න පුළුවන්. සැපේ කවදාවත් නෑ සැපවත් වෙන්නේ. එයාට හොඳට සිහියයි නුවණයි සැපසහගත රූපයක් නම් එයා රූපයක් දන්නවා. ඒකයි ලෝකයක් දන්නවා. ඒ ලෝකයේ තුල තියෙන සැපේ ගැන හොඳට දන්නවා. මේ ස්පර්ශ නිසානේ සැපේ ඇති වුනේ. ස්පර්ශ නැති වුණොත් නැති වෙනවා කියලා සැපය ගැන නුවණ. එතකොට ඒ නිසා එයා සැපේ අනිත්‍යතාවය දකින නිසා සැපේ උපේක්ෂා. ලෝකයේ සැපේ සැපේ දන්නේ නැහැ සැපේ හේතුගෙන් හටගත්ත ඒවා හේතු නැතිව නැති වෙනවා කියලා ගන්න තියලා එයාට විදුවම හම්බෙන්නේ සැප. එතකොට එයා මොකද කරන්නේ? මේ සැපේ සතුටු වෙනවා. සතුටු වෙනකොට ඇති වෙන්නේ ලෝභය. මේ පැත්තෙන් කෙලෙස් වර්ධනය වෙනවා. මේ පැත්තෙන් තව තව ලෝකාමෘතය පැත්තටම නැඹුරු වෙනවා මනස. එතකොට යම් කිසි විදිහකදී මේ සැපස අරමුණ සැපසහගත අරමුණක් උපදින තැනකදී මේ සැපයේ කියන තැන පවතින ධර්මතාව ටිකත් හොඳට දන්න. ඒ සැපේ ඇති වෙන හැටිත් දන්න. සැපේ නැති වෙන හැටිත් දන්න. සැපයක් දන්නවා සැපේ ඇති වෙන හැටිත් දන්නවා නැති වෙන හැටිත් දන්නවා. එතකොට එහෙම දැකලා ඇති උපේක්ෂා. දුක් වේදනාවක් ඇති වුණොත් දුක් වේදනාවක් ගන්න හොඳ. දුක් වේදනාව ස්පර්ශ නිසායි හටගත්තේ. ස්පර්ශ නැතුව නැතිනොත් ගන්න. එයාට හොඳට විශ්වාසයි සැපේ පසු දෙන්න වෙලාවක් නැහැ කාණිය කියන්නේ. දුකේ දුක් වෙන්න බෑ නිත්‍ය කියන දෙන්නට මේ රෝඩි කරගෙන බවට යන ඕනයි. මේ ධර්මතාවයේම සිහි සැපේ වේදනාව වෙනකොට මේ ධර්මතාවයට සිහි වෙනවා මිස දුක් වේදනාව වෙනකොට ඊට සමගාමීව මේ ධර්මතාවයට සිහි වෙනවා මිස දුක හෝ සැප හෝ කියන ධර්මයට නැඹුරු වෙලා ඒක අල්ලගෙන විඳින ගතිය නෑදී නෑ. ඒ නිසා සැප වේදනාව උපේක්ෂා දුක් වේදනාව උපේක්ෂා. ලෝකෙ තුල තියෙන උපේක්ෂා වේදනාවක් කියනවා දුක නැති අර්ථ මේක සැපක් යන ගන්නට කිව්වා කියන්නේ. ලෝකයක් කියන උපේක්ෂා වේදනාව උපේක්ෂා. එතකොට ඇහැට ඇස් ඉදිරියට කුමන අරමුණක් ආවා හරියට මහා ගල් පර්වතයක් කුලඟට හෙලවෙන්නේ නැහැ වගේ. එක මොන විදිහේ මනුස්ස මට්ටමේ නෙමෙයි. දිව්‍ය ලෝක මට්ටමේ තියෙන අරමුණක් ආවත් ඇස් ඉදිරි පිටට මෙයාගේ මනස කම්පා වෙන්නේ ඒක සතුට වෙන්නේ අකමැති දුක් වෙන්නේ ආයේචී තියෙන මට්ටමේ දුක්ඛගත අරමුණක් ආවත් දුක් වෙන්නේ එතකොට මෙන්න මේ මනසට කියනවා අටලෝ දහමෙන් කම්පා නොවන මනසක්. ඒ අටලෝ දහමෙන් කම්පා නොවන්නේ එයා ලෝකෝත්තර නිසා. ලෝකයට ලෝකෙන් ඈතර නිසා. ලෝකයට කිසිම සම්බන්ධයක් හැම වෙලාවෙම මේ ලෝකයට අපේ සම්බන්ධය කියන්නේ කෙලෙස් ටික. කෙලෙස් ටික. ඒ කියන්නේ මේ අරමුණක් පෙනෙනකොට කෙනෙන්ද තියෙන හේතු ටික නිසා අරමුණ පෙනෙනවා. මේක දැනගන්න මට්ටමට එනකොට කවදාවත් පෙනෙන දේ තුල පවතින යථාර්ථය නෙමෙයි අපි දැනගන්නේ කෙලස් ටිකක් අපිට දෙනවා සිහි කළා මෙයාට මෙයාගේ විස්තර ටික මල් පෝච්චිය ක්‍රියාක්‍රමයේ කෙනෙක් ආසාව කියලා ඒ ටික සිහි කරගෙන ඒක මේ අරමුණට නැඹුරු වෙලාම යකෝ මන විඥානය උපදින ඒ නිසා මට මෙතෙන්දී මතක් කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කතා කළේ අට්ඨේ මේ විතුේ ධම්මා ලෝක අනුපරිධාවන්ති ලෝකෝච අට්ඨේ ධම්මේ අනුපරිධාවන්ති කියන තැනකදී මේ ධර්මතාවට ලෝකේ අනුව කරලනවා කියනකොට ඇහැ ඇහැ රූපේ චක්කු විඥාන මේවා ලෝක ධර්ම. කන ශබ්ද රූප විඥාන ලෝක. ලෝක මේවා ලෝක. ඒ ලෝකයේ ඇතුලේ යම් වේදනාවක් කියන සැප සහගත යම් වේදනාවක් කියන විස්වාගත සැප වේදනාවට හෝ හිත දුක් වේදනාවට හෝ හිත මෙන්න මේ මට්ටම තමයි ලෝක ධර්මතාවය එතකොට මේ ස්කන්ධයන්ගෙන් ලෝක ධර්මතාව ලෝක ධර්මතාවයන්ගෙන් ස්කන්ධත් වෙන් කරන්න බෑ නමුත් මේ තුල දෙකක් තියෙනවා එතකොට මෙන්න මේ ධර්මතාව ටික අල්ලගෙන ඊට සමගාමීව උපදින මනෝ විඥානය ඊට නැඹුරු වෙලා පහළ වෙන හැම මට්ටමකදීම ඒක ධර්මතාවය කියලා කියනවා. එයින් ඇතිවෙන වෙහෙස, දුක, පීඩාව බුදුරජාණන් කියනවා මේ කෙලෙස් ටිකක් නිකයි මේ දුකට හේතු හැදෙන්න සංහාව කියලා මතක් කළේ එන වස්තුව අරමුණ අල්ලන්නේ නැතුව ඉන්න බැරිකම හින්දා මේවා අල්ලලා මේ දුක් විඳින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ තණ්හාව නැති වුණොත් නැතිවීමේ ලක්ෂණය දකින්න මොකද්ද? ඇහැට රූපයක් පෙනෙනකොට ඒක විමසන්ද ඒක සැපතලු කරන්ද දුක් විඳින්න නැතුව අහකට යන්න තියෙන කැමැත්තෙන් දුකෙන් ඉවත් වෙන්න කියන කාරණාවල් මුල් කාරණාව කරගෙන මේ ඊට නඟුරු වෙලා හිත උපදින්නේ නැහැ. හැම වෙලාවෙම ඇහැට යම් අරමුණක් පෙනෙනකොට පෙනෙන දේ තුල පවතින යථාර්ථය දන්නා වූ දක්නා වූ නුවණක් මෙතබලා මිසක පෙනෙන දේ විස්තර කරගෙන විග්‍රහ කරගෙන තලුමරමින් ඇතුළට යන ගතියක් ඒ සිිතේ නැහැ. මේ මොන සිිතකද? ලෝකෝත්තර සිිතක නැත්නම් අතුලෝ දහමින් කම්පා නොවන මනසක තියෙන ලක්ෂණ. එතකොට අන්නේ ඒ මත්තමේ සිිතකටයි තණ්හාව නැති වෙනවා කියලා කියනවා. තණ්හාව නැත්නම් තණ්හාවේ නැති ලක්ෂණය තමයි මොකද්ද? මොනවද තියන්නේ කියලා හොයන්න යන්නේ මොකක්ද මල්ලා කියලා තිබ්බාම ඒක ලෙහෙලා බලන මොනවද මේක තියන්නේ කියලා හොයන්න බලනවා ඒ හොයන්න බලන එක තියෙන එක තියෙන තණ්හාව ඒක තණ්හාවේ ලක්ෂණයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන මල්ලේ නකුත වන්නවන ඒ නකුත වන්නවත් නේ ඒකද තණ්හාව කියනවා ඒ වගේ ඒකනේ තණ්හාව එක එක විදිහට විද්‍යමාන වෙනවා අපි මොනවා ස්පර්ශ ආයතනයේ තුල මොනවද තියෙන්නේ කියලා හොයන්න යන එකෙන් තියෙන අපිට ගන්න දේවල් තව තියෙනවා කියන්නේ. අපිට සුදුසු දේවල් මේ හොයන්නේ. සුදුසු දේන් ගන්න. සුදුසුනම් සුදුසු දේ ගන්නවා කියන එක තමයි ඒක අපේ තව අඩුවක් කියන එකයි හොයන්නේ. අපි ජීවිතේ කිරුල නැතිකමයි මේ හොයන එකේ ලක්ෂණ. හැම අතකින්ම සියලු සියලු ආකාරයෙන් දුර්ලභ හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අඩුවක් ජීවිතයේ තියෙන ආධ්‍යාත්මික වස්තු කුමන දෙයක හෝ අඩුවක් තමයි පෙන්වන්නේ බාහිරේ කිරීමේ ලක්ෂණය තුල. එතකොට මොන ස්පර්ශ ආයතන හයේ යතහ භූත ස්වභාවය ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය දැක්කාම ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය ඒක ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍යයෙන් ඇති වෙන හැටි කියන ධර්මතාවය හරහා අපිට ප්‍රකට වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ. ඒ ස්වභාවය තේරුනහම යෝගතර විමුක්තිපතිය ලෝක විතර වීම කෙරුතු කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් එකකටවත් නැඹුරු නොවි මේ ආශ්‍රම කෙලෙසක මනස නිදි. එතකොට රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ එතන කලංග සමන්නාගත උපේක්ඛා කියලා ධාතනාන්ත නමක් කියන්නේ මේ ස්පර්ශ ආයතන හයෙම උපේක්ෂා. කලංග කියන්නේ අංග හයක්. චක්කු සෝත ගාන ජීව කාය මන ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හයේම අරමුණු වල උපේක්ෂා නිසා අංග හයකින් යුක්ත උපේක්ෂාවකින් යුක්තයි කියන රහතන් වහන්සේට වෙන ගුණලාභයක්. හරිද? කලංග සමන්නාගත උපේක්ෂා කියලා ඒ මොකද එතකොට හොඳට බලන්න. කයට මේ සිහියකින් යන දුකක් රහතන් වහන්සේ උපේක්ෂා. මේ දුක් වේදනාව ලෝකේ. මේක දුක. දුකට කෙනෙක් අත ගෑවොත් සැපයි. මේක සැප. ඒ රහතන් වහන්සේ කියන්නේ උපේක්ෂා. කියන්නේ මේ ස්පර්ශ ආයතනයේ නෙමෙයි රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. මේ කයට පිටින් මොකද ආදකෙන් ආයෙනවා දුක අම්මෝ කැක්කුමයි කියලා හිතනකොට කියනකොට ඔය අම්මෝ කැක්කුමයි කියලා හිතුවේ කියේ මේ වේදනාව විඳින මානසික මනෝ විඥානයට අන්න පුද්ගලයා ඉන්නේ. එතකොට ඒ හිතේ මාන අනුසය තියෙනවා. එතකොට මේ වේදනාව රළුකමත් වැඩි. ඒ වේදනාවත් එයාගේ වෙලා. මේ ලෝකයේ උරුම කරගෙන දුක් විඳිනවා. මේ මුදුවට මේ මත ගන්නකොට ඇති වෙන සැපයක්. මේක ලෝක ධර්මයි. ලෝකයේ ලෝක ධර්ම. ඒ සැපේ හරීම තනිකරම අපදානකට කියලා අපි කියනවා. ඒකයි අභිනන්ද. අභිවදති. මේ වචන කතා කරන්නේ නමුත් මේ මෙහෙම බුදුරට අපදාන එකේ සතුටු සතුටි කැමති. උන අභිනන්ද. ඒත් මනෝවිඥානේ කියලා. අභිවදති. මේ අපදාන වල හරි සම්පූර්ණයක් දැනෙනවා. අභිවදති. ඒ වචන කතා කරන්නේ නෑ එහෙම සතුටුකුත් නෑ අජ්ජෝසාය චිත්ත. එයා මොකද හිතන්නේ නමුත් මේ සැපේට නැඹුරු වෙලා ඉන්න ඔය හේතුව තමයි. ඒකකොට ඔන්න අජ්ජෝසාය ඒද කෙලෙස්. ඒද පුද්ගල භාවය. ඒද මානවන්තය යෙදෙන. එතකොට දැන් ඔන්න හොඳට පුද්ගලයක් විඳින ගතියෙන්ම ලැබෙනවා දැනෙනවා අපිට. මේ චිත්ත වේගවත් මේ ස්පර්ශයයි ඒක සමගාමී උපදින මනෝවිඥානය මනෝවිඥාන සමගාමී අපෝ මේ ස්පර්ශ ආයතනේ නාවි මාර්ග උපදිනකොට මේ වේදනාව විඳිනින්ම විඳින වේදනාව කම්ම ඒකමදී ඒ කියන්නේ දුක් වේදනාව මගේ කකුල කියලා විඳින්න වේදනා දුක් වේදනාව විඳින්න පුළුවන් කම් දුක් වේදනාව සහ දුක් වේදනාව විඳින කම කියන එක දෙකක් දැන් අපි කියන්නේ වේදනාවක් වෙන විඳින්නෙත් නැහැ කියලා කතා කරනවානේ. විඳින්නා කියන කාරණාව තියෙන්නේ මේ හේද පුද්ගලෙක් නෙමෙයි. මේක නැඹුරු වෙලා නැවත නැවත තලු මරමින් උපදින මනෝ විඥාණයට මේ ධර්මතාවය අල්ලගෙන නැවත නැවත තලු මරමින් උපදින මනෝ විඥාණයටයි වේදනාව විඳින වා යන ගණිතයක් වේදනාව විඳින වා නම් ඒ තමයි අටලෝ ධමෙන් කම්පා වෙන ලෝක ධර්මයට නැඹුරු වෙලා පවතින මනස ලෞකික මනසක ලක්ෂණය. වේදනාවට නැඹුරු වෙලා විඳින් නැත්තම් විඳින් නැත්තම් ඒකට කියනවා මොකක්ද? ලෝකෝත්තර අටලෝ ධමෙන් කම්පා වෙන. හැබැයි මෙතන සවසිද්ධියක් තියෙනවා ඒකත් තේරුම් ගන්න. අනිවාර්යෙන් මේක තේරුම් ගත යුතුයි. මේ ලෝක ධර්මතා 8 විඳින ලෝක ධර්මතා 8 විඳින මට්ටමින් මිදිලා ඊට නැඹුරු නොවුණු ඊට නොඇලුණු මනසක් හදාගන්න පුළුවන් සම්මතකමතහනක් වඩා ලෝකේ තියෙන ධර්මතා දෙකක් රාග විරාග සහ අවිද්‍යා විරාග කියලා. මෙන්න මේ දෙකේ විශාල වෙනසක් තියෙනවා. සමතේක ලක්ෂණය හැම වෙලාවම රාග විරාග චේතනෙයි. සමතේක ලක්ෂණය තමයි ඇත්ත ඕනේ සමතකම තහනක ලක්ෂණය තමයි රාගය සම්පූර්ණ ඇති කළ විරාග ස්වභාවය හදන්න පුළුවන් මේ ස්පර්ශ ආයතන හයේ එකකට නැඹුරු නොවි තමන් තමන් කෙරෙහිම පිහිටි මට්ටමේ මනසක ඉන්න පුළුවන්. ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනට එතන පවතින මනෝ විඥාන මට්ටමේ මානාංශය ගෙවිලා මෙතන තියෙන්නේ රාග විරාගය මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවි ඉන්න පුළුවන් ඔක්කොටම ඇලෙන්නේ නැතුව ඒක විරාග බවක් තමයි ඒ ටික කළා තියෙන්නේ මේ සමත කමඨනේ ලක්ෂණය. මේ ධර්මතාවයෙන් කම්පා නොවි ටික කාලයකට ඉන්න පුළුවන්. හැබැයි කල් 84000ක් ගිහිල්ලා ආපහු එනවා. ඊට පස්සේ ඔය මට්ටමටම ගන්න පුළුවන් රහතන් වහන්සේට එකම ස්පර්ශ ආයතනයකව ඇලෙන්නේ ගැටෙන්නේ අටලෝ ධම්මේ කම්පා වෙන්නේ. එයා කවදාවත්ම භවයට එන්නේ නැහැ. එහෙම තුනක් පාස්. එතකොට මේක වෙනස මොකද්ද? කොතෙන්ද අපි හොයාගන්නේ? ඒ රහතන් වහන්සේ ඒ ටික ලෝකෙ මිදුනේ සංහා විරාගය නෙමෙයි අවිද්‍යාව විරාගය. අවිද්‍ය යත්තේව අශේෂ විරාගය. සංකාරණේ වඩාට. අශේෂ විරාගය නිරෝධ සංකාරණය. අවිද්‍යා විරාගය සහ අවිද්‍යා විරාගය සහ තණ්හා රාග විරාගය කියන එක හඳුනා ගන්න තියෙන අපේ ලක්ෂණය තමයි මේ ස්පර්ශ ආයතන හයට අරමුණු එක්ටි ඒ අරමුණු ගැන කිසිම අවබෝධයකින් තොරව ඒ ස්පර්ශ ආයතන හයේ පවතින ධර්මතාවයන් ගැන කිසිම අවබෝධයකින් තොරව ඒව ගැන නොබල නොසලකා එක සමත නිමිත්තකට හිත තබලා හිත තබලා ඒ නිමිත්තම වසී භාවයට පත් කරලා රාග ස්වභාවෙ මිදෙන. විරාග ස්වභාවයට පත් ඒ සමත නිමිත්තේ ශක්තිය නැත්නම් ඒ සමාධිගත ඒ චිත්ත ඒකාග්‍රතාවයේ ශක්තිය තමයි කොච්චරද ඇස් ඉදිරිපිට එන අරමුණු වලින් හොරවන්න නැතුව ඒව තියාගන්න. කන ඉදිරිපිට එන අරමුණු වලින් හොරවන්න නැතුව තියාගන්න පුළුවන්. ඒකත් ශක්තියක් බලයක් තමයි ඒකාග්‍රතාවය. හැබැයි මේ ඒකග්ගතාවයේ තියෙන්නේ දැන් රාගයේ විරාග වෙලා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණ වලට නැමෙන ස්වභාවයෙන් මම කිය රාගයේ ඒ රාගය නැතිකම නිසා විරාග වෙලා ඒක වෙලා තියෙන සමාධියේ බල. මේක මේ ජීවිතයේ කෙරවල දක්වාම කෙනෙකුට ඉන්න පුළුවන්. කෙනෙකුට මේ සමාධිය බලයෙන්ම ප්‍රශ්න ලෝකේ ගිහිල්ලා කල්ප භාගයක් ඉන්න පුළුවන් කල්ප දෙකක් ඉන්න පුළුවන් හතරක් අටක් දහසක් කොහොම කල්ප 84000ක් ඉන්න පුළුවන් ආයෙත් බහු කාලෙකදී මේ ස්පර්ශ ආයතන හැටි නඳුරු වෙච්ච මත්තමක් ඉතිරිනවා ඊට පස්සේ අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්ති කියන තැන අවිද්‍යාව නැති කළා නුවණ තිබිච්ච මට්ටම එයා ස්පර්ශ ආයතන හයින් පැනලා ගිහිල්ලා නෙමෙයි ස්පර්ශ ආයතන හයම හොඳට පවතින ධර්මතාවය හොඳට නෝනින් ඉස්සලා බලනවා මේ ධර්මතාවයේ ප්‍රත්‍ය නිසායි හටගෙන තියෙන්නේ කියලා ප්‍රත්‍ය ටිකක් බලනවා මේ ප්‍රත්‍ය නැති වෙනකොට මේ ධර්මය නැති වෙනවත් කියලා දන්නවා දැනගෙන මේ ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් සතුසේ දැකලා සතුසේ දැනගෙන සතුසේ අවබෝධයෙන් මේ ස්පර්ශ ආයතන හයම වෙන තත්ත්වයට මනස. එතකොට එයා දැන් අර සමතකම තහන වඩලා සමාධිය බලයෙන් ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුනත් ස්පර්ශ ආයතන හයේ යථාභූත ස්වභාවය නොදන්නා අවිද්‍යාව තාම එතන එතනමයි යන්නේ. සමතේ අඩු වෙනකොට අර මෝඩකම ආපහු මොහු කරනවා. මෝඩකම මේ ධර්මයන් ගැලේ. දැන් මෙතන තියෙන වෙනස තමයි ස්පර්ශ ආයතන 6ක් ස්පර්ශ ආයතන 6 ඇතිවීම නැතිවීම තතුසේ දැකලා. ඇත්ත ඇති හැටි දැකලා. ආශ්‍රයෙන් ගලසොන් මෙයාගේ මනස මිදුණා. ඒ හින්දා ආය ස්පර්ශ ආයතන 6ට නැඹුරු වෙලා උපදින මනෝවිඥාන මට්ටම කවදාවත්ම එන්නේ නැහැ. එතකොට මෙන්න මේ ධර්මතාවයෙන් බුදුරජාණන් වහන්සේ මුලින් අපිට කියලා දෙනවා දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දෙක. ඒ කියන්නේ අටේමේ වික්කවේ ධම්මා ලෝක අනුපරිධාවන් කියන තැනදී අපිට දුක්ඛ සත්‍ය කියලා දෙනවා. ලෝකෝචාච්ච ධම්මී අනුපරිධාවන්ති කියලා ලෝකෙති තෙමේද ලෝක ධර්මතා අට අනුව පෙරලෙනවා කියන තැනදි පුද්ගලයා ගැන කියන තැනින් කෙලෙසි අපිට කියන දෙයක්. කොමුදේවත් කියන්නේ. ඔතන තියෙන ওই වචන දෙකේ සත්‍ය දෙක සත්‍යයේ සත්‍ය සත්‍ය දෙක තියෙනවා. එතකොට මෙතනදී මේ පුද්ගල භාවයෙන් විඳින දුක නිකන්ට පුද්ගල භාවය අවබෝධ වෙනවා. පුද්ගල භාවය අත්හැරෙන්න. පුද්ගල භාවය අත්හැරෙන්න නම් පුද්ගල භාවයේ යෙදෙන තැනක තියෙන ධර්මතාවය අපි තේරුම් ගන්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා කියන්නේ වෙන්නේ කියලා කියන්නේ ඒකයි. දැන් අපි චතුරාර්ය සත්‍ය තවපදියායකින් මේ කතා කරන්නේ. අපි පුද්ගලය කියන කතා කරන දෙනක අපි දැක්ක ස්පර්ශ මේ සම්පර්යයේදී අපි දැක්ක ලෝකය කියන තැනක ලෝකය කියන්නේ මෙන්න මේ ධර්මතාවට ඒ කියන්නේ දුක්ඛ සත්‍ය මෙතන තියෙන්නේ. ලාභ අලාභ ලාභ කියන්නේ ලාභයක් නැති වෙනවා අලාභ වෙනවා ඒකත් නැති වෙනවා මේ ලා එයාට නැට බෙදලි කරලි කොට මේ ධර්මතාවය දුක්ඛ සත්‍ය. ඊට නැඹුරු වෙලා උපදින ඒ ස්පර්ශ ආයතන 6 කලු මරණ දුක් වෙන මානසික මට්ටම කෙලෙස් සහගත උපදින ඒක තමයි සම්මුතිය සත්‍ය කියන්නේ. කියන ධම්පරයයක් අපිට එතකොට යම් කිසි වෙලාවකදී නිරෝධ සත්‍ය තමයි මොකද්ද? පුත්තස ලෝක ධම්ම හේතු ගන්නක ලක්ෂණ කන්ද. අටලෝකහමින් කම්පා නොවන මනසක් හදාගන්න. මේ ලෝක ධර්මතාවයන් නිරුද්ධ කරනවා කියන තැනකට බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ. එහෙම කියන්නේ බෑ. කියන්නේ එන්නනවා ඒක වෙන න්‍යායයි. අපි කියමු දැන් නිරෝධ සත්‍ය කියන එක පනවන්න වෙන්නේ මොකෙන්ද? ඔය කියපු අටලෝ දහමෙන් කම්පා වෙලා විඳින දුකක් තියෙනවා නම් ඒ අටලෝ දහමෙන් කම්පා වෙලා විඳින දුක නැති කරන්න නම් වෙන්නේ මොකද්ද? අටලෝ දහමෙන් කම්පා නොවන මනසක් හදාගන්න. කියන්නේ සමුදේ දුරු කරන එක. නිරෝධ සත්‍ය. ඒකට තියෙන ක්‍රමය මොකක්ද? ඒ කියන්නේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවි ස්පර්ශ ආයතන හය සැපයේ දුකේ කියන කාරණාවෙන් සැපවත් දුක්වත් නොවි උපේක්ෂා භාගතෝ පීඩා ඉන්න පුළුවන් මනසක් හදා ගන්න තැනටයි කියන්නේ නිරෝධ කියලා. තාපතෙන් කියනවා ඇහි ඇත්ත ඇති හැටි දැක්ක ඇහි කලකිරුණා නොවැළුණා මිදුණා එත ස්පර්ශ ආයතන හයම පරිහරණය කරන ස්පර්ශ ආයතන හයම නොයලෙන කියන ටික අපි රහතන් වහන්සේ නමකට නැත්නම් නිරෝධයක් කියලා ඔය ටික පෙන්නලා මෙන්න නිබඳු මනසක් හදා ගන්නයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය පමණයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට පෙන්වන්නේ මොකද්ද ධර්මතා අටකින් යුක්ත වූ ලෝකය පිරිසිදු දකින්නයි කියන්නේ. මා සම්මා දිට්ඨියට පෙන්වන්න අනිත්‍ය දුක්ඛ අනාත්මෝ ස්වභාවය කියලා කිව්වේ මාර්ගය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් නෙමෙයි. ලෝකෝත්තර මාර්ගයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය කියනවා ලෝකෝත්තර මාර්ගය ආයෙදිලා එහෙම නෙමෙයි. ඒක බදලා ගන්න දෙපා. ගොඩාක් දෙනෙක්ට පටලවන තැන තමයි ඕක පටල ගන්න එක. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලන්නේ ධර්මතාවය. අර ලෝකයේ කියලා අපි කියවන්නේ ධර්මතාවට කියන ලෝකයේ ඔය ලෝකයේ තමයි ලෝකයේ තුල තියෙන ධර්මයන්ගේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. තේරුණා මේ ලෝකේ තියෙන ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද කියලා නුවණින් බලන්නට ඕනේ ඒ බලන නුවණටයි මාර්ගය කියලා කියන්නේ. එහෙනම් මේ මාර්ගය අනිත්‍ය දෙයක් දුක් දෙයක් අනාත්ම දෙයක් අනිත්‍ය දුක් අනාත්ම කියන විලක්ෂණේ මාර්ගය හා යොදලා එහෙම නැහැ. දැන් අපි කියමු රූපේ ගැන බලනවා අපි කෙස්ලොම් නියත සම්මස්නහර කියලා. එතකොට මාර්ග සත්‍යයට රූප නැහැ. මාර්ග සත්‍යයට රූප හසු වෙන්නේ නැහැ. ඒක බටලා ගන්න එපා. දැන් මේ රූපේ දුක්ඛ සත්‍යයටයි. ওই රූපය ගැන රූපය කියන එක තුල තියෙන මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නේද කියලා මෙනෙහි කළ බලන නුවණටයි මාර්ගය කියලා කිව්වේ. ඒ වෙලාවේ. කායනුපස්සනාව කියමු. කයයිති ලෝකෙට. අනුපස්සනාවයි මාර්ගය මාර්ගයට කයක් එහෙම තියෙනව නෙමෙයි. ඔය සිද්ධියමයි කෙලස් ටිකටත් තියෙන්නේ ප්‍රශ්නේ. මම කියන හැඟීමයි පරදට මේ රූපයයි ඒ කියන්නේ ඒ මම කියන හැඟීමයි දුක්ඛ සත්‍යය. කයයි මම කියන හැඟීමයි සමුදය සත්‍යය. කයයි දුක්ඛ සත්‍යය. එතකොට අපිට නිකන් පේන්නේ ඒ මම කියන හැඟීම මේ රූපේ දිහා බලනම රූපේ මම වගේ මේ සමුදය දුක දෙක එකට යෙදිලා. ඒ වගේම තමයි කයයි දුක්ඛ සත්‍යය. මේ කියන්නේ විපස්සල බලන අයිති නෝනයිති මාර්ග සත්‍යය. අපිට මේ දෙක එකට වෙලා මාර්ගයේදී කය ගැන බලනවා. වගේ තේ ඒ මාර්ගයේදී කය ගැන බලනවා කියලා මාර්ගය කියලා තත්ත කයක් අහු වෙලා නෙතේන්නේ. නමුත් කය ලෝකේ කය ගැන බලන නුවණයි හැම වෙලෙම මාර්ගය ඒ වගේ මේ කය දුක මේ කය ගැන මම කියලා බලනකොට කය මම වගේ අපිට පේන්නේ කය කියන එක දුක්ඛ සත්‍යයට අයිති ලෝකයට අයිති ඒ කාරණේ මම කියන හැඟීම මේ හිතටයි අයිති. අර බලන නුවණ වගේ මම කියන හැඟීම මානසිකේ ඒක සම්පූර්ණයටයි අයිති. ඉතින් හොඳට බලන්න හැම වෙලාවෙම මේ එකම රූපේ කය මුල් කාරණාව කරගෙන උපදින නුවණ සහ කෙලෙස්යේ මත ලෞකික හා ලෝකෝත්තර වෙනස් කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මේ ඉදියෙන් තියෙන රූපයක් මුල් කාරණාව කරගෙන ඒ රූපයට නැඹුරු වෙලා ඒ රූපය අනුව සතුට වෙමින් දුක් වෙමින් දවිතුණු මනසක් තිබුණා නම් නැත්තම් මේ මගේ ඥාතියෙක් මගේ කෙනෙක් කියන හැඟීම හෝ මම කියන හැඟීම හෝ ඇති වුණා නම් රූපේ රූපය කෙරෙහි නමුත් රූපය කියන එක දුක්ඛ සත්‍යයයි රූපෙමයි ඒ හැඟීම් ටික ඒ කැමැත්ත කියන ධර්මතා ටිකයි සම්පූර්ණ සත්‍ය වුණේ. මගේ කෙනෙක් මගේ දරුවෙක් කියලා සතුට වෙන දැනගන්න. ඒම රූපය අරගෙන රූපේ පවතින යතහ භූත ස්වභාවය රූපය ආහාර නිසා කිලකින ආහාර නැතිව නැතිවම කියලා අපි හිතනකොට ඒ රූපේ දුක්ඛ සත්‍යය ඒ රූපේ යතහ භූත ස්වභාවය හිතන නුවණද මාර්ග සත්‍යය දැන් හැමලෙන් බලන මාර්ගයයි කෙලෙසයි දෙක තියෙන්නේ මනෝවිඥාන මාර්ගය රූපේ මුල් කාරණා මේ දුක්ඛ සත්‍යය දුක පිළිසිඳ නොදන්නාකම නිසාම මම කියන හැඟීම කෙලෙස් ඇති වෙනවා. දුක පිළිසිඳ දැකීමෙන්ම කෙලෙස් නැතිව ලෝකෝත්තර වෙනවා. කියන සිද්ධියක් තියෙන්නේ. එකම සිද්ධිය ඒක ලෝක ධර්මතාවය පිළිසිඳ නොදන්නාකම නිසාම සත්පුද්ගල භාවයක් ඇති වෙලා ඒ ලෝක ධර්මයේ තුලම වැටෙනවා. ඒ කෙලෙසේටම රැවටිලා ලෝක ධර්මයටම වැටෙලා ලෞකික වෙලා ලෝක කෙනෙක් වෙලා අටවදාමේ කම්පා වෙන පුද්ගලයෙක් වෙලා ජරා මරණින් දුක් විඳ පුද්ගලයෙක් වෙලා යන ගණයට යන මේ ධර්මතා දෙක තුල සිද්ධ වෙලා තියෙන්නේ ධර්මතා අටෙන් සමන්නාගත ලෝකෙද නැඹුරුක මනසක් තබීම විතරයි වෙලා තියෙන්නේ ජරා මරණ දුක් විඳින්නේ කියන හැඟීම ධර්මතාවයම නිර්මාණය වෙනවා අපිට ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච මනසක් පවතින ගතියක් කියන එක මොන විදිහට නොකෙන්න දුක් විඳින හොඳ දුක් විඳින පුද්ගලයෙක් හදලා දීලා තියෙනව නේද මේ මේ දුකයි හමුදේ දෙකට එකතු වුණාම ඇතිවෙන කෘත්‍ය තමයි පුද්ගලය දුකයි සමුදේ දෙක එකට එකතු වුණාම තමයි පුද්ගලය ස්කන්ධ ටික වෙනම එකක් ස්කන්ධ ටික ආරම්භය උපදින පුද්ගල භාවය මම හැදීම කියන කෙලෙස් වෙන එකක් ඒ කෙලෙසේ මේ කෙලෙසේ උපදින්න හේතු වෙච්ච රූපේකම නැඹුරු වුණාම මොකද පුද්ගලයෙක් දැන් ඉතින් උපදිනවා මරනවා මරනවා උපදිනවා ලෙඩ රෝග දුක් නින්දා පහක කියන ධර්මතාවක ඔක්කොම දුක් ඒ රූපයම ඒ ලෝකෙම යතහ භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණ කැටකරන ඊටකට මේකේ තියෙන වටිනාකම තමයි ඒ නුවණින් ඒ නුවණ ඒ රූපෙට නඹුරු වෙලා ඒ රූපෙට නිදෙනවා කියන ධර්මතාවයක් වෙන්නේ රූපය ගැන ඇති කරගත්ත නුවණින්ම රූපය කලකිරලා රූපෙ පැත්තට නොයැලෙන. නොයැලලා රූපෙ මිදිච්ච මනසක්මයි පවතින්නේ. අපි ඇත්ත ඇති ඇති දැක්කම කලකිරනවා කලකිරලා නොයැලෙනවා නොයැලෙනකොට මිදෙනවා කියලා එක එක සංකල්පම වාගන්නවා. මවා ගන්න එපා ඒක සංකල්ප කියන එක තේරුණා නේද? රූපය ගැන ඇත්ත නොදන්නා කම නිසා අපි මෙච්චර දවස් කලේ රූපේ මම කියලා මගේ කියලා හිතුවා. දැන් මේ හිතන ටික කෙලෙසය සමුදේ සත්‍ය මනෝවිඥානේ ඒ කෙලෙසෙන් ආපහු මේ රූපේ දිහා බැලුවාම රූපේ මගේ රූපේ මම රූපේ සැපසහගතයි වගේ පෙනුනේ අපිට. උන්වහන්සේ පුද්ගලයන් නිර්මාණය වුණේ. ලෝකයේ තුලට ආවේ. අටලෝ දහමින් කම්පා වුණේ. කම්පා වෙන යන ගණයට ගියේ. මෙතෙන්දක් කියන්නේ ඒ රූපෙම ඒ ලෝකෙම සම්මාදිට්ඨිය කියන්නේ වෙන මුකුත් නෙමෙයි රූපේ පවතින යථා භූත ස්වභාවය. ඇත්තටම ඇත්ත පවතින ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්මතාවයත් ඒබඳු ධර්මතාවයක යුත් රූපේ ඇති වෙන හැටි ඒ රූපේ නැති වෙන හැටි නුවණින් බැලුවාම උනේ නුවණට කිව්වා රූපේ තම දුක්ඛ සත්‍යයට. ඒ ආරම්භය බලන නුවණට කිව්වා මාර්ග සත්‍ය කියලා. ඊට පස්සේ මේ මාර්ග සත්‍ය මේ නුවණේ ලක්ෂණයේ වටිනාකම මොකද්ද? මේ දුකේ දුක්ඛාගත රූපේ නැත්නම් දුක්ඛාගත ලෝකේ පවතින විස්තර ටික දැක්කහම ඒ කෙලස් ටිකෙන් මේ ලෝකයේ පැත්තට මේ රූප පැත්තට නැඹුරු වෙනවා වෙනුවට මේකෙන් කරන්න මොකද්ද? ඒකට නැඹුරු නොවි ඒ ඇත්ත ඇති දැක්කහම ඒ වස්තුවේම ඒ ලෝකෙම කලකිරිලා ඒකට නොයලි ඒ පැත්තව නොබලනවා කියන මට්ටමේ මනසක් හැදිලා කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ කියන්නේ රූපයට නැඹුරු වෙන්න ලෝකෙට නැඹුරු වෙන්න තියෙන ගතියෙන්ම මනස මිදෙනවා. එදා ඉඳලා ස්පර්ශ ආයතන හයට යම් අරමුණක් ඇති වුණා ඒක ප්‍රත්‍ය නිසා ඇති වෙන ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙන ඊට සමගාමීව උපදින මනෝ විඥාන මට්ටම ඒ ස්පර්ශ ආයතන හයි යථා භූත ස්වභාවය දන්නා වූ දක්නා වූ නුවණක් වෙනවා මිසක ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා පවතින්නේ ඒකට වැටෙන පවතින්නේ ඒකට ඇතුල් වෙලා පවතින්නේ නැහැ හැම වෙලාවෙම ලෝකය පරිහරණය කරන මේ අරමුණම ගන්න අපිට මේ අරමුණ ඇතුලේ හොඳට බලන්න මේ ඇහැට පෙනෙන මේ අරමුණ ඇතුලේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? එක මිනිස්සෙක්ගේ වටිනාකම් උසස් තත්වයන් නිලතල කොච්චරක් අපිට බෙදිය හැකියි. ඊට පස්සේ මේ ඇහැට පෙනෙන එක වස්තුවක මොකක්ද කියන්නේ? මේක ඇතුලේ ද්‍රව්‍ය කාරණා කොච්චරද කියන්නේ? ඌේ වටිනාකම් කොච්චරද? අපි මේ ස්පර්ශ ආයතනයේ ඇතුළට ගිහිල්ලයි මෙච්චර ගොඩක් අය අපිට හම්බ වෙන්නේ. මේ එකක් එකක් ගානේ සංයෝජන තියෙනවා රහතන් වහන්සේ නමක් කියන්නකො නිස්පස ආයතන හයට නොගියෝ දකින්න පෙර නොතිබුණු දැක්කයන් පස නොකවතින ඇහැ නිසාම උපද්දපු අර විත්‍යාවතුරු චිත්‍රයේ බඳු වර්ණ තතහ මාත්‍රයක් නිතර විතරයි තියෙන්නේ එක අරමුණෙන්ම නතර වෙනවා මේක ඇතුලේ ආයෙත් එකම ද්‍රව්‍ය කාරණාවක්වත් එයාට ඇත්ත වෙලා නැහැ චිත්‍රයක් විතරම ඇහැට පෙනෙන මේ වස්තුව චිත්‍රයක් විතරම ඒ කියන්නේ මම ඔය විතර කතා කරන්නේ මේ පෙනෙන අරමුණ දැන් අපි කෙනා කෙනාට පෙනෙන ඇහැට පෙනෙන අරමුණ මේ වෙලාවේ කැමරාවකින් ෆොටෝ එකක් ගහලා අපිට ලොකු කළොත් ඒ පෙනෙන ෆොටෝ එක ඇතුලේ ඕගලන්ට වටිනාකමින් යුක්ත වටිනාකමක් ලැබෙන ෆොටෝ එක ඇතුලේ මිනිස්සු සත්තු දේවල් කරන ටෙලිෆෝන් දකින්නද කියලා ෆොටෝ එක ඇතුළේ කී ගම් දැන් ලොකු කරලා තියෙනවා. ඒගොල්ලෝ කවදාවත් මේ ෆොටෝ එක මොනවා හරි වුණොත් අපි කියන කිසිම හරි කියලා. අනේ අහවල් මනුස්සයා මලා නේද කියලා අඬනවා. ෆොටෝ එක බලනකොට අහවලා කෙනා කියලා සංඥා එන්න පුළුවන් නමුත් යතුන් දන්න මේක ෆොටෝ එකනේ කියන්නේ. ඇත්ත වෙලා නැහැ නේ. එතකොට මේ ෆොටෝ එකේ තියෙන එක චිත්‍රයක් හරි දැකලා චිත්‍රය ඇතුළේ දුක දිවි අපේ මොඩකමද මම දැන් චිත්‍රය ඇතුළේ ඉන්න මිනිස්සු ඇත්ත වෙලා අඬනවා වැළපෙනවාද කියලා චිත්‍රය ඇතුළේ ඉන්න මිනිස්සු අපි කියනකෝ අන්තිම අර්ථක පාස්කල් ලැබුණා ටිකක් පාස්කල් ලැබුණා සතන මාත්‍ය ලැබුණා උගලගේ මාත්‍ය ලැබුණා කියලා චිත්‍රය බලාගෙන අපි කියනවා මේකේ චිත්‍රයේ ලක්ෂණ එතකොට මේ විත්තිය ගහලා තියෙන ෆොටෝ එකයි ඔයගොල්ලෝ හිතන මේ දැන් අපිට ඇහැට පෙනෙන මට්ටමේ ෆොටෝ එකයි අතර වෙනසක් මොකද මේ තිබුණු සටහනයි ඒ ගැහුවේ. නමුත් අපිට අද මේ ඇහැට පෙනෙන එක ෆොටෝ එකක් නොවි ඒක ඇතුලේ කොච්චර වටිනාකම් තියෙනවද? දන්නවද මේ ඇහැට පෙනෙන ඇහැට පෙනෙන රූපයට සමගාමී උපදින මනෝ විඥානේ මේ රූපය ඇතුළට ගිහිල්ලා මෙච්චර වටිනාකම දීලා තියෙන කියලා දන්නවද? මේකයි අපි ලෝකයේ ඇතුලේ කියන්නේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඉච්චේ ගහපු ෆොටෝ එකයි මේ පෙනෙන ෆොටෝ එකයි අතර සාක්ෂමයක් වචනකම් මේ ෆොටෝ එකේ මොනවා හරි දෙයක් වුණා කියලා චිත්‍රය විනාශ වුණාම එයාට අඩන්න මනසේ චිත්‍රය තුල නැහැ. රහතන් වහන්සේට මේ චිත්‍රය තුල අඩන්න මනසේ. එයා විනාශ වෙන්න ගෙවල් දුරවලන. මම කියනක එහෙම මේක ඇත්තටම විද්‍යාව. අටලෝ දහමින් සම්පා නොවුනේ අපි විදිහටම මිනිස්සුෝ පෙනිලා ගෙවල් දොරවල් පෙනිලා ටෙලිෆෝන් දුරකථන මෙව මේ කැට වාහන පෙනිලා නෝ නෙමෙයි. යා විශාල ඥාන දර්ශනයක් නිසායි අපේට ඒ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන මනසක් ඇනුනේ හැදුනේ නිකන් නෙවෙයි ලොකු දර්ශනයයි. ලොකු දර්ශනයයි කියන එක. එන්න. එතකොට සමතකමටහන ලක්ෂණය තමයි ඒ දර්ශනය නැතුවයි අර චිත්ත ඒකගතාවෙන් හදාගන්නේ. දැන් මේ රූපය පිරිසිදු දකින්න ගියොත් මේ කෙලෙස් නැතිව රූපය පිරිසිදු දකින්න ගියොත් මේ රූපයේ තියෙන සැබෑම එක සම්මා දිට්ඨිය කියලා කිව්වේ තථාගතයන් වහන්සේගේවත් පෞද්ගලික වචන මාත්‍රයක්වත් මේ තුලන්නේ බුදුහාමුදුරුවන් කියලාවත් දෙයක් තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි හැමදාම ලෝකේ පවතින ඇත්තයි විතරමයි තථාගතයන් වහන්සේ වෙන ඒකටයි මේකට සත්‍ය කියලා කියන්නේ. එතකොට අපිට මෙහෙම රූපයක් පෙනෙනකොට පෙනෙන තැනක පවතින සත්‍ය අපිට කවදාවත් හම්බෙලා නැහැ. මේ මේ චිත්‍රය කියන එකේ ඇතුළට ගිහිල්ලා මිනිස්සුયો ජීවල් දරවල් බඩු බහන් දෙකයි අපි උපන්න දවසේ ජීවත් වෙනවා. ඒකටයි අපිට ලෝක ලෝකය කියලා කියන්නේ. ලෝකෙ සිටෙම කියලා කියන්නේ. එතකොට මේ ලෝක ධර්මතාවයන් පෙන්නලා ලෝක ධර්මතාවයට සමගාමී වූ උපදින මනෝ විඥානයත් පෙන්නලා මේ ලෝකෙන් කම්පා නොවන මනසක් ලෝකෙන් ලෝක ධර්මයෙන් කම්පා නොවන මනසක් හදාගන්න කියන තැන බුදුරජාන් වහන්සේ කියනවා එහෙම වුණොත් තමයි කම්පා නොවන මනසක් හදාගන්න උඩ හැදෙන්නේ නිකන් නෙමෙයි අර පිටේ ගහපු චිත්‍රය මේ පෙනෙන දේ සමාන වෙයි. එදාට මෙහෙම බලාගෙන ඉද්දි මේ දේවල් ඔක්කොම පිටලකට අර චිත්‍රේ කොටස් වෙනදලා පිටියගෙන පිටියගෙන ඉද්දි අපිට පුද්ගලයෙක් නරුණා පුද්ගලයෙක් විදිහට මේ පිටියගෙන යනවා කියලා ශේෂයක්ව දශමයක්ව දුකක් වෙන්නේ නැතුව හිත හදාගන්න හිතට හැඟෙන්නවත් නැතුව ඉන්න පුළුවන් චිත්‍ර දිහා බලන්න රහතන් වහන්සේලා මොකද ඒ විදිහට දර්ශනයක්වත් හෙල්ලෙන්නේ නැතුව චිත්‍රයක් මේ ඔක්කොම ගිනගෙන යද්දි ඒ චිත්‍රයක කොනකෙන් පිච්චීගෙන යන වගේ තැනකින්ම දැකලා ඒක වෙන්න පුළුවන් දර්ශනයක් ඕන්නම් මේ දුක නිවන්නට උපකාර කරේ සමහර විට ඒ කියන්නේ චිත්‍රය කියන එක එයාගේ හැඟීම එහෙමයි අපිට තමයි හිතෙන්නේ අපි වගේම රහතන් වහන්සේට මේ පුද්ගලයා සත්තු මරණවල දුකයි කියලා එකක් මේ ජීවනවා නිවන් දෙනවා කියනවා වගේ තැනක අපි දැක්ක. නමුත් එතනද මේ හේන වර්ණ සතහන කියන එක වෙනම කිව්වා. කියන එක හොඳට ගන්න. ඊට පස්සේ අල්ලනකොට අහු වෙන තිද්දිය වෙනම එකක් කියන එක හොඳට ගන්න. අනේ මෙතන සත්‍යය ඉන්න මෙයා පිච්චෙනව නේද කියලා හිතනකොට ඒ හිතන එක වෙනම ගන්න. මේක එකට ගැට ගැහිලා ඔක්කොම කවලම් කළා අවිද්‍යාවෙන් හම්බෙන ලෝකයක් එතන නැහැ. එතකොට මොනෝය මම කොහොමද ගත්තේ අපේ ජීවිතයේ කියන්නේ මේ එක අරමුණක එක චිත්‍රයක් ඇත්තදලා ඒ චිත්‍රය තුළට මේ වගේ ගිහිල්ලා තියෙන ගියාම බලන්න අවුවෙද අරමුණු වල ප්‍රභේද කොච්චරද වටිනාකම් කොච්චරද කියලා. මේ ඇහැ මුල් කාරණාව කරගෙන ලැබෙන අරමුණු ඇතු එක දවසකට හම් වෙන ද්‍රව්‍ය කාරණා කොච්චරද? ඒක කරවුරු 50 100ක් ජීවත් වෙන කොච්චර අරමුණු මේ හැම එකක් ඇතුළේම නම් අපි ඉන්නේ ලෝකයක් නිර්මාණය වෙනවා කියන එක පුදුමයක් නේ. ඊට පස්සේ කන නාසය දිව ශරීරය කියන මේ වගේ කර්මන්ත කාලා හයකින්ම හදනවනේ ආයතන කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරය ආයතන කියන්නේ කර්මන්ත කාලා නිෂ්පාදන ආයතන කිත්ජයිතික දැසු උපදිනවා මේ වගේ එතකොට ඊළඟට හිතන මේ වස්තුපත් ඉන්න ඇති කියලා ඉතින් ඒ එකක් එකක් අරමුණු හම්බ වෙයි. ඔයින් අතට ගන්න පුළුවන් මට්ටමේ අහුරක් අපි ගන්න. ඒ කියන්නේ අම්බහරු මොහල් ගොඩක් තියෙද්දි පුළුවන් පුළුවන් තරම් අතට ගන්න පුළුවන් තරම් ගන්න බැරි හින්දාම ලෝකෙ නිකන් පිටක ඕන නැති කම නම් නෙමෙයි. ඒ වගේ ඇහැට ඇහෙන් බලද්දි ගන්න පුළුවන් තරම් අරමුණු අරගෙන ඉතුරුව අතරින් ගන්න බැරි කම හින්දා පිටක <laughs> ඕන නැති කම හින්දා නෙමෙයි. කනෙන් පුළුවන් තරම් ශබ්ද අහලා අතහැරෙන්නේ අපිට. යන එනකොට සද්ද ඇහෙනකොට ගන්න පුළුවන් තරම් අරගෙන ගන්න බැරි හින්දා තැරෙනවා මිසක එපා වෙලා නෙමෙයි. කොහොම තියෙන මත්තමක දැන් අතට අහු වෙන ගොඩේ කොච්චර කහුවේ ඊය උර කියන ගත්තොත් එතකොට මේකේ මෙච්චර ගොඩක් හම්බ වෙන එකේ ඉතින් හැමදාම ලෙඩෙක් හම්බ වෙනවා මරණ මලගයක් හම්බ වෙනවා කියලා එකක් දෙකක් හම්බ වෙලා මෙහෙම තියෙන එක පුදුමයි කියලා හිතෙනවා ඇයි මේ ලෝක ධර්මතාවය හැම වෙලාවෙම අනිත්‍ය වෙන විපරිණාම වෙන ධර්මතාවයක් කියන ධර්මතාවයක මෙච්චර ගොඩක් අපිට අහු වෙලා තියෙනවා. ඉතින් ඔය අතර තමයි ඉතින් අපිට යාළුවන් නැති වුණා, යාළුවන්ගේ දෙමව්පියෝ නැති වුණා, සහෝදරයෝ නැති වුණා, නෑදෑයන්ගේ කොහොම හෝ හෝ හෝ ප්‍රභේද කළා වෙලා වෙලා වෙලා බුදෝ තියෙනවා. ඉතින් අන්තිමට ගත්තාම මුළු ජීවිතේම ඔය අතට හිර වුණාම හැම පැත්තෙම පීඩාව උදු කර ඊට පස්සේ පළවෙනි කකුල එරුණහම මඩේ ඒක ගන්නයි දෙවෙනි කකුල <laughs> ඒක තේරෙන්නේ ඒ ප්‍රශ්න ටිකෙන් නිදෙන්න තව එකක් කරනකොට ලෝක ඇතුලේ ඒකත් තේරෙනවා අර කොහොල්ල කතාවේ කතාව මේ වගේ තමයි වෙන්නේ අර කියලා නේද බුදුආරයනාගේ දේශනා කරන මක්කද උත්තරේ මුදන්නාය දෙකම මම කියන්න මම අහලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර යැද්දු ඉන්නවලු ඒ අය කැලේ ඉන්න වඳුරු අල්ලන්න එක එක උපායන් කරනවා ඔය කොහොල්ල වගේ අත ලාටු වර්ගයක් තිබුණා පස්සේ ඒ ලාටු වලින් හදනවලු මේ ස්ූප හදලා කොකොනක් හරි වඳුරු යන්නේ නැතනක තියලා තියෙනවා විපහම මේ වඳුර ඇවිල්ලා ඉස්සෙල්ලාම අතකින් ගහනවලු එයා තැලෙනවා ඒ දැන් පළවෙනි සැරේ විතරමමයි අර රූපෙට ගන්නවා එකම එක තමයි. හරිද? රූපෙට ගම මාත් යනවා. දෙවෙනි එක ගහන රූපෙට නෙමෙයි මේ අත ගන්නයි. ඇලිච්ච අත ගන්නයි දෙවෙනි එකෙන් ගන්න. ඊට පස්සේ ඉතුරු කකුලෙන් ගහන්නේ අත් දෙක වේර ගන්න. ඉතුරු කකුලෙන් ගහන්නේ අත් දෙකයි කකුලයි වේර ගන්න. ඊට පස්සේ ඔළුවෙන් ගහන්නේ අත් දෙකයි කකුල් දෙකයි වේර ගන්න. පාස් පොලකින් ඇලෙනවා. ඇලුනහම වැද්ද ඇවිල්ලා අල්ලගෙන ගියා මරලා තමයි කන්නේ පාස් පොලකින් ඇලුණු වතුරට කැමති දෙයක් කරන්න පුළුවන් නැද්දට කැමති දේ කරන්න ඕන. ඒ වගේ උලපවායේ කතා වගේ මේ ධර්මය නොදන්නව නොදක්නව වස්තුතත් ප්‍රතින මුද කරන්නේ රූපය ඇලෙනවා. හරිද? ඊට පස්සේ පළවෙනි එකෙන් කරන්නේ ඇහැට දැකූ ප්‍රියමනාප රූපේ දැකලා ඒක ගන්න එක්ක ඒකෙන් ඉවත් වෙන්න තමයි කැමැත්ත. ඊට පස්සේ ඒක ගැනීම සඳහායි කන යොමු කරන්නේ. නාසය, දිව, ශරීරය මේ ටික කරන්නේ මේවා කරන්නේ. සබ්දයක් ඇහුනොත් ඒක ගන්න ඊගාව ආයතන. ඔහොම ඔහොම ඔහොම ඉතුරු ආයතන ටික නැඹුරු කරගන්නේ අනිත් ආයතනේ කොමුන් හෝ එක ආයතනයක අවශ්‍යතාවය පුරවන්නේ. අපි අපි තුමු ලස්සන ඉඩමක් දැක්කා. දැන් ඕක ගන්න ඕනේ කියන්නේ මොකක්ද? දැකපු ඉඩම. ඊට පස්සේ ඒක ගන්න ගිහිල්ලා නෑ ඒකට මොකලක් කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ කාගාවට හරි ගිහිල්ලා දැන් මට මුදලක් ඕනේ කියලා දැන් කන දැන් මේ ශබ්ද අහන්නත් ඕනේ ඊට පස්සේ කය උදව් කරගෙන යන්න දෙන්න ඕනේ මේ වගේ අනිත් ආයතන ටික එකක් දෙකක් තුනක් හෝ හතරක් හෝ මේ වගේ මේක නැඹුරු කරගෙන තමයි අනිත් ආයතන මේ වගේ ස්පර්ශ ආයතන හයේ විද්‍යාඥයන් දේශනා කරන්නේ මේ ලෝකය හැට පෙනෙන රූපය අලුනහම කනට ඇහෙන ශබ්දේ නාසයේ ගන්ධයේ දිවේ ශරීරයේ කියන මේ පස් වලින් අලුනහම මහන්නේ දැන් මෙයාට මායයට කැමති දෙයක් කරන්න බෑ. ඒ කොහොල්ල බබා වගේ තමයි දැන් ඇලිලා ඉන්නේ මොන විදියට නිදෙන්නේ. අපි දන්නේ මේ භූත සත්ත්ව ගන්ධ රස දෙස්කන්ධ කියන මේ ටිකේ මේ බාහිරයට ඇලීම ඇති කරන ධර්මතාවය හරි පුළුවන් විදිහට බලන්න. ඒක අපිට තේරෙනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකයට නැඹුරු වෙච්ච මනසක් හඳුනාම පරජායතන හයට නැඹුරු වෙච්ච මනසක් හඳුනාම මායයට කැමති විදිහකට කැමති දෙයක් කරන්නේ එතකොට මේ ස්පර්ශ ආයතන හය ඇතුළේ පුච්චර ධර්මතාවයන්ට අපේ මනස දෙවිලා කියනවාද නැඹුරුලා කියනවාද මේ එකක් එකක් ගානේ අයින් කරන්න ගියොත් ඒකට කවදාවත්ම කරන්න බැරි. ඒක මෙන්න මේ කාරණා හොඳට තේරුම් ගන්න මම කතා කරන අරමුණ ගැන ගොඩාක් වටිනා යන. ඒ කියන්නේ අපි කියන අක්කර 10ක් 15ක් විතර තියෙන සමතික්‍රමයක ඔයගොල්ලන්ට කනකොල ගහෙන් ගහ ගලවන්න දුන්නොත් කොච්චර කාලයක් කරන්න වේද කරන්න පුළුවන් වේද අක්කර 10ක් 15ක් වෙන කමන්න අක්කර දහස් ගානක සමතික්‍රමයක් දුන්නා වගේ නමුත් ඔයගොල්ලන්ට හයක් හරි නැත්නම් උත්තර කරි යන්ත්‍රයක් මොකක් හරිවත් දුන්නා නම් ඒකෙන් එකපාර කරන්න පුළුවන් විදිහේ කවදා හරි කිව්ව හැකි නේ. ඒ වගේ මේ ඇහැ මුල් කාරණාව කරගෙන මේ ඇහැ ඇතුළට ගිහිල්ලා මෙච්චර අරමුණු වලට ඇත්ත වෙලා තියෙන්නේ. අපි ද්වර්චින්තාකාර භාවනාව කරන්නේ මොනක් කරගෙන කරගෙන තමයි හම්බෙන හම්බෙන සවිඥානික අරමුණු නම් දුක බලන්න කියන්නේ. හොඳයි දැන් අපි මෙහෙම බලන්න ගියොත් මෙච්චර බලන්න තුනවර කරන ගමනේ ඒක කාය කායට ඇහෙන සත්‍ය ඒක මම කියන්නේ එකක් එකක් එකක් ගන්න බලලා මොනවද හදා ගන්නවා කියන එක කරන්නත් අපි එකක් එකක් ගන්න හැටි බලවන යම් මට්ටමකට උපායකට ඔයද මම කියන එකට දැනගන්න ඔය මම කියන උපායය මේ සියල්ලම එකවර අතහර ගන්න පුළුවන් මනසක් හදාගන්න දැක්ක ගන්න ප්‍රාථමික තැනක් ඔය මම අදාම නාම රූප දෙක බලන්න කපි රූපය ගැන බලන්න කනබුන ආහාර එක රූපය හැදෙනවා කියලා බලන්න ඊට පස්සේ ඒ කය අසුර කරගෙන පවතින චිත්තය ටික ටික කියන වැඩි ටික බලන්න කියලා ඕගලන්ට කරන්න කියන්නේ මොකද්ද? යම් මත නිවර්ණ චිත්තය කියනක විතරයි. ඒක මම අදහස් කළේ යම් දවසක් තියෙනවා ඒවරුන් දැන් දුරු වුණාම හිත සමාධි වුණාම විහෙතකින් තොරව අපහසුකමකින් තොරව මේක චිත්තයක් බව තමයි තේරෙන්නේ මට තේරෙන්නේ මේ තේන මුළු දර්ශනයම එක චිත්තයක් මේ එකම එක සිතුවිල්ලෙන් මේ කෙනෙම කිසිම දෙයක සම්බන්ධයක් ඇති නොවන විදිහට නැති කරන්නේ ඒ මොකද තමන්ට ඇහැට පෙනෙන මේ චිත්‍රය ගැන විතරයි තමන් එදාට බලන්නේ. පෙනෙන රූපය ගැන විතරයි. රූපය තුල තියෙන දේවල් කියලා ඇත්ත වෙලා නැහැ. ඈ එතකොට මේ රූපය කියන එක පෙනෙන්න ඉස්සෙල්ලා තිබුණ නෙමෙයි පෙනෙන්න පස්සේ තියෙන මේ ඇහෙන්න උපද්දලා මෙහෙම සටහනක් පෙනෙන්නේ ඒක දැහ අහකට ගන්නකොටම නැති වෙනවා කියන මට්ටමකට දකින්න මට්ටම නෝනේ. ආන් මේ වගේ නුවණක් කරලා දර්ශනයකින් තමයි පෙනෙන දේ ඇත්ත කරගන්නට ඒක නොයල්ම මට්ටමේ මනසක් ඇදිලා කෙලෙසුන්ගේ මාර්ගයෙන් නිදෙන්නේ නිදුනේ. කනට ඇහෙන ශබ්දත් එහෙමයි. එතකොට හැබැයි ලෝකෙ දිහා බලනකොට ඒ චරිතය මහ විශාල වීරයෙක් අපිට අදහ ගන්න බෑ. ඇයි අපිට ඇහැට මෙච්චර රූප අරමුණු දෙනෙද්දී ඒවා තණ්හාව ඇති විදි අපිට තේරෙන රහතන් වහන්සේ මේ එකකටවත් තණ්හාව නැති වෙන්නේ නැහැ. හරි පුදුමයි කියන වගේ දැනගිය අපිට පේන්නේ. එයි අපි මේ එන රූපායතනේ ඇතුලේ ඉඳගෙන ඇතුලේ වටිනාකම් යුක්ත විශාල අරමුණු ගොඩක් අපි දකිද්දි දැන් අපිනේ මනින්නේ අපිනේ කියන්නේ නමුත් රහතන් වහන්සේ මේක නොවැළලා තියෙන මේ තරම් අරමුණු ගොඩක් හම්බෙලා නෙමෙයි තේරෙනවද මේ කියේ හම්බෙන මට්ටමින් අනුක්‍රමයෙන් පිටට පිටට පිටට ඇවිල්ලා නීවරණ ධර්ම දුර වෙලා මේ තේන එකම අරමුණ ඇහැට පෙනෙන්නේ වර්ණ සතහන් මාත්‍රයක් විතරමමයි කියලා රූපය හොඳට පිටින් දක්න දැන් ඉස්සෙල්ලා ඒ වර්ණ සතහනද දකින්න පෙර ඇහැ යොමු කරන්න ඉස්සෙල්ලා අපිට පෙවුණා නෙමෙයි ඈ ආකර ගත්තට පස්සේ කියනවා නෙමෙයි ඇහෙන්ම හදලයි පෙන්වන්නේ කියන තැනක දර්ශනයක් නිසායි තේන වර්ණ සතහනේ අනිත්‍ය දැකලා රහතන් වහන්සේ උපේක්ෂා එතකොට අපිට පේන්නේ මේ ලෝකේ ගෑන් දරුවන්ට දේපොළ වස්තු කිසි දෙයකට රහතන් වහන්සේකමක් සංහා කරන්නේ නැහැ වගේ කෙනෙක් තමයි අපිට පේන්නේ. ඇත්ත ඒ කිසි දෙයකට ලෝකේ සංහා කරන කිසි දෙයකට සංහා කරන්නේ හැබැයි ලෝකයේ මට්ටමේ අපිට මෙහෙම හම්බ වෙද්දි ඒ මට්ටමේ මනසකින් මේ වගේම පුද්ගලයේ සත්‍ය දිවල් දරවල් හම්බ වෙච්චිත් නොඇලී නොගැටි ඉන්නව නම් නෙමෙයි. ඒ ලෝකයට සාපේක්ෂව අදහා ගන්න බැරි මනසක් වෙලායි. කියන කාරණා දෙන්නේ. මොකද මම මෙතන මතක් කරන්නේ ඒකට විශාල දර්ශනයකට මනස අරගෙන යනවා. අපි කිසිම වෙලාවක මේ අමු අමු මේ මට්ටමේදී නම් කවදාවත් අපි ගන්න බැහැ. මේච්චර මේ සත්‍ය පුදුලේ වෙනවා කියන්නේ මේ ලෝකයේ ඇතුලේ ඉන්නේ. මේකෙන් පුළුවන් අපිට යම් මට්ටමක මේ මේ මට්ටම හම්බ වෙන එකේදී ඒ හම්බ වෙන මට්ටම තුල පුළුවන් තරම් ඇත්ත බලන්න. සත්‍ය පුදුලේ හම්බ වෙනවා කියන තැනක පුළුවන් තරම් හිතට තීගෙන ඇහැට පෙන අරමුණු ඇත්ත බලන්න. ඒක ඒ බලන ටික අපේ මානසික රළු කෙලෙස් මට්ටමක් දුරු කරගන්න ගන්න උත්සාහයක්. හැමදාම මම අර කතා කරන දර්ශනෙට එන්න වෙනවමයි. ඒක හොඳට මතක තබා ගන්න මොකද්ද? අපි මොනවා හරි දෙයක් දකිනවා නම් දකින්න පෙර තිබ්බත් මේ දැක්කම අපි කියනවත් නෙමෙයි. දකින්න වෙලාවටද බාහිර තියෙන දෙයක් හම්බ වෙනව නෙමෙයි මේ ස්පර්ශය නිසාමයි පද්දලා පෙන්වන්නේ කියන කාරණාවට එන්න වෙනවා. එතෙන්ට ආවහමයි යම් කිංචි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මකින් ධර්මතාවය හම්බ මෙන්න මේ මනසට එනකොට එතෙන්ට විතරයි ධර්මතා අටක් වේතුණු ලෝකේ කියන එක හම්බ වෙන්නේ. එතකම් ලෝකේ කියලා එකක් අපිට හම්බ වෙන්නේ අපිට හම්බ වෙන්නේ ලෝකයේ ඇතුලේ තියෙන දේවල් කාරණා. අම්මල තාත්තල දරුවෝ බස් කොළම් ඉඩකඩ නෝ අපිට හම්බ වෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ විතරේ ඇහැ ලෝකේ කෙරවලයි රූපේ ලෝකේ කෙරවලයි ලෝකේ කෙරවලට මොකද දුක්කලවර කරන්නේ නැත්නම්. එතකොට මේ ද්‍රව්‍ය කාරණා පුද්ගලිය සත්‍යය දකින්න තැනක තියෙන ලෝක ධර්ම ලෝකයක් මේ ධර්මතාවට යෙදිච්ච කියන එකද හම්බ වෙන්නේ වර්ණ සටහනක් තුන මතකතාව. එදාට හොඳට පේන්න හොඳට බලන්න දික්කේ ගහලා තියෙන චිත්‍රෙක චිත්‍රයක් දිහා බල චිත්‍රයේ දිහා බලාගෙන ලාභයක් ලැබුණා කියලා සතුට වෙනවා නම් අලාභයක් කියලා දුක් වෙනවා නම් නින්දාවක් අපහාසයක් කියලා තකතියි දුක් කොට දෙන්න බලා ගන්නවා නම් එතකොට ලාභ අලාභ යටායක නිදා ප්‍රසන්න සැපදු කියන මට්ටම ගත්තාම මේ චිත්‍රයේ තියෙන මට්ටම ඒ කියන්නේ ලස්සනට අඳපු චිත්‍ර දෙන්න පුළුවන් කැපට අඳපු චිත්‍ර දෙන්න පුළුවන් එතකොට ඔය චිත්‍රයේ ඇතුලේ ලස්සන චිත්‍රය ඇතුලේ ඉන්න ලස්සන ළමයෙක් ලස්සන කාලකක් විතරක් කියලා ඒක ඇතුළට ගිහිල්ලා ඇතුළේ තියෙන තරගේ කාරණා වලින් අපි සතුටු වෙවි ඉන්නේ මිසක අපිට තාම ප්‍රිය අප්‍රිය ධර්මතාවයන් පෙන්නපු චිත්‍රයක් සම්භව වෙන්නේ නැහැ. තේරෙනවද මේ කියන්නේ? දැන් චිත්‍රයක් දිත්තේ ගහලා තියෙනවා නම් අපි ඉන්නේ චිත්‍රය ඇතුළේ තියෙන ද්‍රව්‍ය කාරණා එක්ක සතුටු වෙවි. අපිට චිත්‍රය හම්බ වෙලා නැහැ. චිත්‍රය ඇතුලේ ඇත්තක් වෙලා ඉන්නවා. ඒක ඇතුලේ ඉන්න මිනිස්සු තමයි නෑදෑයවිලා ওই විදිහට ওই විදිහට. එතකොට ඒ ධර්මතාවට ඇතුලේ ඉන්නේ. යම් කාලකදී නිවර්ණ ධර්ම අදුම තමයි මෙච්චර කාලයක් පණ පොවාගෙන සත්‍ය පුද්ගල භාවයෙන් ජීවිතයක් ජීවිතේ හිත කරක තියෙන චිත්‍රයක් කියන තැනකට එනවා. ඔය චිත්‍රයේ නැඹුරු වෙච්ච ඔය චිත්‍රය තුළ බොහොම ප්‍රසන්න චිත්‍රයක් තියෙනවා අප්‍රසන්න චිත්‍රයක් තියෙනවා නමුත් ප්‍රසන්න චිත්‍රයේම හේතු ප්‍රත්‍යය අප්‍රසන්න චිත්‍රයේම හේතු ප්‍රත්‍යය කියලා දැකලා කම්පාණ වෙන මනස කඩා ගන්න පුළුවන් එදාට. ඒ කියන්නේ චිත්‍රය කියන දැක්ම අපට ආවම ඒකෙදි මම මතක් කළේ අපි මේ ලෝකයක් ඇතුලේ සත්පුද්ගල භාවයේ මේ විදිහට දුක්ඛිත විදිහට කෙලෙස් පිටනිකයි. අපි මොන භාවනාව කළත් ගන්න මේ විතර ටික හඳුනගන්න නැතුව අපි ඉන්නේ කොතනද අපිට වෙලා තියෙන්නේ මොකද්ද ලෝකේ කියන්නේ මොකද්ද ලෝකේ ඇතුලේ කියන්නේ මොකද්ද ලෝකෙ නිදිය කියන්නේ කොහොමද ලෝකෝත්තර කියන්නේ ඇයි කියන මේ ධර්මතාව ටික ඉස්සලා හොයාගන්න පැහැදිලි කරගන්න නැත්තම් අපි gedi පිටින්ම නිවන් දකින්න කෙනෙක් දකි සතරේ ඉන්න පුද්ගලයෙක් දකි හැමදාම පුද්ගලයේ සතරේ ඉන්න කෙලෙස් සහගත පුද්ගලයෙක් දැකලා එයා තමයි දුක් විඳ විඳ යන්නේ කියන දැනකින් තමයි අපි භාවනා කරන්නේ එතකොට කෙලෙස් ටික නැති කරුවොත් අපිට නිවන් දකින්න පුළුවන් කියලා නිවන් දකින්න තමන් හෝ නිවන් දකින්න පුද්ගලයෙක් ගැන තමයි අපි හිතන්නේ. ඒකමනකින්ම නිවන් මඟ නැහැ. ඒ නිසා අපි හිතන්නේ මේ ධර්මතාව අවශ්‍ය නැහැ කියලා. නමුත් මේ සූත්‍රය කියන්නේ නිකන් නෙමෙයි. මේවා හොඳට ගවේෂණය කළ විශ්ලේෂණය කළාම ලෝකය කියන්නේ මොකද්ද? එතකොට ලෝකයේ අනු විදුණු ධර්මතා මොනවද? ඒ ධර්මතා අනුව පෙරලෙන මනස කියන්නේ පුද්ගලයා කියන්නේ. ලෝකයා කිව්වේ කාටද පොතෙන්ද ඉතින් කියන ධර්මතාව මොකද්ද කියලා බලුවාම ලෝකය කියන එක ලෝකයා කියන එක මේ ඔක්කොම ධර්මතාව ටික. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ග අන්තිමනේ සත්‍ය හතරක ධර්ම සිද්ධියක් තියෙනවා. ඔය සත්‍ය හතර කියන එක අවබෝධයේ ඇති වෙනවා පුද්ගල භාවය දුරු වෙනවා. ඊට පස්සේ සත්‍ය හතර අවබෝධ කරගත් ඒ පුද්ගලෙක් නෙමෙයි ඒක දෙයක්. ඒක දුනවා. සත්‍ය හතර අවබෝධ කරගත්තොත් කෙනෙක් නෙමෙයි ඒකද නුවන් ඒකද ඒ සත්‍ය පිළිබඳව ඉතින් මොන ඔය වගේ තැනකටම යනකම් යනවා ඔය ටික අපි කෙටි කරලා කැටි කරලා ගත්තොත් අර්ථය විදිහට ස්පර්ශ ආයතන 6 තමයි ලෝකේ ඒ ලෝකේ කියන ධර්මතාවය තුල බැලුවාම ධර්මතාවක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යයෙන් ගත්තම ලෝකේ කියන එක නිර්මාණය වෙලා තියෙන මේ ධර්මතාවට. මේ ධර්මතාවයේ කියන අට කියන එක තියෙන ලෝකේ කියන තැනක. කියලා ඔය උත්තරයක් අපි ලැබුණ ඔබ තමයි දුක්ඛ සත්‍ය. ඊට පස්සේ ওই ධර්මතා අට මඩිමින් ওই ධර්මතා අටට නැමුරු වෙච්ච ওই ධර්මතා අට කෙරෙහි දැසගත් මම මගේ කියන හැඟීම හා යෙදුණු කෙලෙස් සහගත උපදින මනෝ විඥාන මට්ටමට කිව්වා ලෝකයා ලෝකෙහි තෙමතු එතන තියෙන්නේ කෙලස් ටික එතකොට මෙතන තියෙන සමුදේ සම එතකොට ලෝක ලෝකේ දුක් විඳින කෙනෙක් ගැන කතා කරන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියලා ඉස්සෙල්ලා හෙලි දෙලි කරගත්තා ඊට පස්සේ යම් කිසි කෙනෙක් දුක නිරුද්ධ කරනවා දුක නිදෙනවා නම් දුකෙන් මිදෙනවා නම් මිදෙන්නේ කොහොමද? අටලෝ දහමින් කම්පා නොවන මනසකට ගන්න මේ ලෝක ධර්මතාවයන්ට නැඹුරු නොවුණු මේවෙන් කම්පා නොවි ඒවෙන් මිදිච්ච මතේ මනසකට දාගත්ත කෙනාටයි ජරාමල දුකින් මිදෙන්නේ ඒ සඳ උටෙන්ට යන්නයි මේ ආර්යසත්‍ය මාර්ගයට ආර්යසත්‍ය මාර්ගයට කතා කරන්නේ එතකොට මොකද මතක තබා ගන්න මම මේ දැන් මාර්ගය ඊට ඉස්සර ගන්න මෙන්න මොනගේ තැනකට මනස ගන්න. ආයෙ මුකුත් ප්‍රශ්න ගන්නේ නැහැ. හොත්තට මේ සිද්ධිය ගැන බලන්න. අපි අර සිද්ධිය බලන් ගැන බලන්න දැන් මේ චිත්‍රය ඇතුලේ ඉද්දී අපිට මව් මල දුක තාත්තමල දුක පියා මල දුක සහෝදරයව පරණා තීතේ තියෙන දුක ඉඳින්න වෙනවනේ අර ඉපදීමේ දුක්, ලෙඩවීමේ දුක්, මහලුදවම දුක්ඛ සත්‍යයේ කරපු විස්තර ටික ඔක්කොම හදාගෙන මේ චිත්ත ඇතුළේ තියෙන ටික මේ අපිට හම්බෙනමත් ඔක්කොම ටික ලැබෙනවා. මේ පෙනෙන දර්ශනෙම ෆොටෝ එකක් ගහලා පිටියේ ඉල්ලුවා. ওই පිටිය ඇතුළේ තියෙන චිත්‍රය තුල අර කියපු දුක්ඛ සත්‍යය පෙන්නපු දුක් ටිකෙන් කොච්චරක් අපිට ලැබෙයි? කක්කත් ලැබෙයි. කක්කත්. ඒක හොඳට දකින්ද දුක්ඛ සංහාව නැති කළාම නිරෝධය සාක්ෂාත් වෙනවා. දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ මෙන්න අරමන් කියේ මේ පෙනෙන අරමුණට චිත්‍රයක් ඇතුළේ දකින්න මානසික මට්ටමක් ආවම මේ ඇතුළේ කිසිම පුද්ගලයේ ජීවමාන නොවි. පුද්ගල භූතේ වෙන්න පුළුවන්. චිත්‍රේ පේනවා. නමුත් ඔකට ජීවමාන බව කවරූප කරගන්නේ කෙලෙස් ඒ මතනේ මේ දුක්ඛිත තියෙන්නේ. එතකොට මෙන්න මේ ජීවමාන බව ආරෝපණය කළා මේ චිත්‍රයට පනපවලා අ르ගෙන ලෝකයා විඳින දුක් ටික ලැබෙන්නේ මේක චිත්‍රයක් බවට පත් කරගන්නවා. ඒ ටිකේම තියෙනවා මොකද්ද? ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ කියන දුක් ලිස්ට් එකම ඒ චිත්‍රය. එන හිමල්ලක් කලකට. ඒත් මේ ස්පර්ශ ආයතන හයේම එමයි. එයා දුක් විඳින්නේ නැහැ. නමුත් ධර්මවා මේකද හේතුන්ගෙන් හටගත්ත සත්‍යයෙන් හටගත්ත අරමුණ. සත්‍ය නැතිවෙන්න එකද නැති වෙනවා කියන කෙනෙක් හොඳට නෝන. දුකින්ද දුකේ නිරෝධයේ දුක් නිරෝධය සාක්ෂාත් කරනවා කියලා එකක් නැහැ. කවදාවත්. ඒකට දෙනවානේ. සත්‍යක සූත්‍රයෙන් සත්‍යක විනාමේ දුක මම දුක මගේ දුක මගේ ආත්මය කියන කතාව දුකින් මුදෙවි කියන්නේ. එහෙනම් මේ තේන අරමුණේ මමවත් මගේවත් කිසි කෙනෙකු කිසි දෙයක් ඉන්නේ ඒ කියන්නේ ඇහැට පෙනෙන වර්ණ සතහන ගත්තාම ආධ්‍යාත්මික බාහිර බෙදන්න බෑ. දැන් මෙහෙම කරලා බලනකොට මේ පේනින මුළු ඔක්කොම ටික අපි කියන්නේ මේ පේන දර්ශනේ මේ කැලේ උත්තරන මේ ඔක්කොම මේ ඔක්කොම එකම විදිහේ චිත්‍රයක්. මේ පේන සිද්ධිය මේ මේ පේන මට්ටම කැමරාව කියලා හිතන්න පේන මට්ටමෙන් පොත එක ගැව්වොත් ඒ චිත්‍රයේ ওই බාහිර ටික විතරනේ මේ පැත්තේ මේ කැලලක දෙවිලා තියෙන්නේ කෙනා කෙනා ඉන්නද නේද එහෙනම් ඒ ඔක්කොම අයිති ආධ්‍යාත්මික බාහිර කියලා එක චිත්‍රයේ දෙවියයි ඒ චිත්‍රය තුලේ මේ කොටස මම අනිත් කොටස බාහිර අනිත් අය කියලා දැන් අපි මේ හිතනවා කතා කරනවා හැඟීම අපේ තියෙනවා නමුත් මේක ෆොටෝ එකක් ගැහුවොත් දැන් මේ මගේ සිවුරත් එක්කම මගේ ඇහැට පෙනෙන මට්ටමේ කැමරාව තියෙන කියලා හිතන්න මේ සිවුරත් එක්ක මේ බාහිර මේ ඔක්කොම ටිකේ ෆොටෝ එකේ වදිනේ දැන් මේකේ දෙවි හැටිද ඒ ෆොටෝ එකේ දෙවන්න පුළුවන් ආධ්‍යාත්මික බාහිර එහෙනම් ඊවරදල් දුවෙච්ච ඒ මනසට නෝ ආධ්‍යාත්මික බාහිර එකක් ආධ්‍යාත්මික බාහිර එකක් එකම අරමුණක් විතරයි මේ ආරම්භය අනිත් පැත්තට ගියොත් ওই විදිහටම ස්පර්ශ ආයතන ආයතන කියලා දකින්න. ඔන්න ඔය මට්ටම හදාගන්නයි ස්පර්ශ ආයතන හයේ අවබෝධය ඇති වුණාම වෙන්නේ වෙන මොකුත් නෙමෙයි වර්ණ රූපය පිටින් දකින්නවා කියන රූපය පිටින් දකින්නවා කියන දැන්ට මනස ගේනවා ඉස්සරහ. ඒකයි. අනාගාමී රහත් වෙන්න බැහැ කියලා කියන්නේ. කියන්නේ ආගම බලයටපත් වෙනවා කියන්නේ රූපය පිටින් දකින්න. රූපේ පිළිසෙන් දකින්නකොට රූපයේ මුල් කාරණාව කරගෙන සත්‍ය පුද්ගලෙ ඔක්කොමයි ඉන්නේ. ඇහැට පෙනෙන වර්ණ සතහනක්මයි වර්ණ රූපය හොඳට දකිනකොට ඒක ඇත්ත වෙන්නේ නැහැ. ශබ්ද රූපය පිළිසිඳ දකිනකොට ඒක ඇතුලේ ගායක ගායිකාව හම්බ වෙන්නේ නැහැ. ගහන වයින් මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. එතකොට ගන්ධය රූපය හොඳට පිළිසිඳ දකිනකොට මස් මාළු තුන් වෙච්ච ගඳ හෝ මල් සුවඳ වගේ විවිධ කාරණා නැහැ ඒ ගඳ සුවඳ වලට කියලා සම්පූර්ණ ඒ රූපය පිළිබඳ දකිනකොට අපිට දුක් සැප දුක් නිදින අරමුණ ඔක්කොම අයින් කරනවා ඊට පස්සේ ඒ ස්පර්ශ ආයතන හයි ඇතිවීම නැතිවීම දක්වා ස්පර්ශ ආයතන හයි විස්වර්ග ආයතන හයි ඇතිවීම නැතිවීම දක්වා දර්ශනය සිදු වෙනවා. ඔබ තවත් උනම් බලන්න ඕනන්ට සංයුක්තලා කිංචිකෝපම සූත්‍රය මේ පාතනේ භික්ෂුන්ගේ දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියලා අහනකොට මොදෙට පෙන්නනවා දර්ශන විසුද්ධිය ඇති වෙන්නේ එතකොට ස්පර්ශ ආයතන හය ස්පර්ශ ආයතන හය ඇති වෙන මේ තියෙන දෙකේ දර්ශන විසුද්ධිය ඇති වෙනවා ඒකෙදි බෙදා ගන්න උත්තරන තියෙනවා සතපිට සූත්‍රවල වගේ විස්තර කරන තැන තියෙන විසුද්ධිය කියන එකත් මේ පෙන දර්ශන සිද්ධිය කියන එක දෙකක් කියන එකත් මතක තබා ගන්න ඕනේ. දිට්ඨි විසුද්ධිය කියන්නේ දෘෂ්ටි විසුද්ධිය වෙන දර්ශන විසුද්ධිය කියන්නේ දැකීම විසුද්ධිය වෙන. එතකොට මොනෝයි මානසික මට්ටම ඇති කරගත්තාම මත්තේ කලයුත්තක් නෑ කලයුත්ත කලා කියන තැනකින් අවසන් වෙනවා. හරි. දුක දැක්ක සමුදය දැක්ක සමුදය දුරු කළාම ඇති වෙන මානසික මට්ටම නිරෝධය කියන තැනට තමයි අපි රාමනාදි කියන්නේ. මොකද දුක් නිරෝධය ස්පර්ශ කරන නිසා. දැන් අපි කතා කරමු මඟ ගැන. එතකොට ඔන්න ඔතෙන්ට එන්නයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ඒ කියන්නේ ලෝක ධර්මතාවය ධර්මතාවට යෙදෙන ලෝකයේ තියෙන ඒක නඟුරුච්ච මනසක් තියෙනවා. දැනගත්තා. දැනගත්ත පමණකින් මේක ලෝක ධර්මතාවට දිච්ච ලෝකේ ඒක තමන් හෝ පුද්ගලයා මේය ඒකට නැඹුරු වෙච්ච මානසික මට්ටමක් මනෝ විඥානයක් උපදිනවා මෙතනයි කෙලෙස් ටික තියෙන මෙතනයි පුද්ගල භාවය මේ නැඹුරු වෙච්ච මේ උපදින මනෝ විඥානේ පංචායතනයක් නැත්නම් ස්පර්ශායතනයක් නැඹුරු වෙලා උපදින දැනයි ලෝක ධර්මයන් කම්පා වෙනවා කියලා කියන්නේ දුක තියෙන කියලා අපි දැනගත්තට දුක නැති වෙන කොට සත්‍ය ඥානය ඇත්ත දැනගත්තා ඊට පස්සේ තියෙන සුත්ති ඥානය කල යුතුයි කියන තැන. ඊට පස්සේ ප්‍රකාශන කළා කියන තැනකට දැන් එහෙනම් අපිට දිනනවා මොකද කරන්න ටිකක්. ඒ කරන්න තමයි මාර්ගය. මොකද අපිට මෙතන ඉඳලා ඈත තැන නගරය කොම්පිට විස්තර කළ බුදුන් වහන්සේ කියන තැන බලලා ඔක්කොම කළ දැනගන්න ඕනේ පුළුවන්. දැනගත්තට දැනගෙන ඉවර වෙනකොටම අපි එතන නෑ. ඊට පස්සේ පාර හම්බ වෙන්නේ. එහෙනම් යන්න ඕනේ පාරක් දැනගත්තට පස්සේ ඒ ගොඩනැගිල්ලක් දැනගෙන විස්තර ටිකක් දැනගෙන ඔක්කොම හොඳට පිළිසිනුවක් දැනගෙන යන පාරක් දැනගන්නවා. ඒත් මෙතන. ඊට පස්සේ යෑමක් ඒකයි සත්‍ය ඥානය කියන එකට අයිති මේ දුකත් අයිති සමුදයත් අයිති නිරෝධයත් අයිති මාර්ගයත් අයිති ගොඩනැගිල්ලක් තියෙන්නේ කියන එකක් දැනගන්නත් ඕනේ. ඒ ගොඩනැගිල්ල පිළිබඳ ඉන්න අහවල් නගරේ අහවල් තැන කියන එක දැනගන්නත් ඕනේ. ඒකට යන පාර දැනගන්නත් ඕනේ. තේරෙනවද? එතකොට පාර දැනගත්තත් ඒක මාර්ග සත්‍ය නෙමෙයි. තාම තාම අහලන දැනගන්නේ සුතම ඥානෙ මට්ටමේ පවතින කාරණා. ওই විස්තර ටික ගොඩ නැගිල්ල ගොඩ නැගිල්ල තියෙන තැන එකට එන මාර්ග ওই විස්තර ටික ඔක්කොම මම අවිලා කියනවා කෙනෙක්ගෙන් අහගන්න. අහලා කියලා දීලා එයා ගියා අහගෙන ඉවරලා බලනකොට තාම අපි දෙතන කොහොමද? අහලා ඉවරනකොට ගිහිල්ලා ඉවරයි කියලා හිතන්නේ. ඊට පස්සේ අපිට ගමන හැබැයි ප්‍රශ්නයක් යන්න විතරයි දැන් තියෙන්නේ. වරදින්න විදියක් යන විදිය අහගත්තා කොහටද යන්න ඕනේ? අහවල් තැන අහවල් නගරෙ. මොකටද යන්නේ? අහවල් ගොඩ නැගිලි. හදන දේ. අපි ලෝක ධර්මතා ලෝක ධර්මතාව අටක් ඉදින් මේකේ ගැන අහගත්ත ඒ දුක්ඛ සත්‍ය ඒ ධර්මතාවන නැඹුරු වෙලා ලෝකික දුක් විඳින්න පවතින මනෝ විඥාන මට්ටමයි පුද්ගල භාවය නිර්මාණය කළා දුක් විඳින ලෝක ලෝක සත්‍යයක් මවලා තියෙනවා හැදිලා තියෙනවා කියලා මේ මෙතන කෙලෙස් ටික කියලා සම්පූර්ණ සත්‍යයක් දෙන්නලා මේ ලෝකයේ විදින දුක් ටිකෙන් ඔක්කොගෙම මිදෙනවා දුකේ නිරෝධයක් වෙනවා ඊට නැඹුරු නොවන ඉස්පස් ලෝකෙට නැඹුරු නොවුම ලෝකෙන් මිදුණු මනස හදාගන්න පුළුවන් නම් කියලා දුකෙන් මිදිච්ච තැන පෙළගත්ත නිරෝධය දැන් අපිට මාර්ගය යන අහලා දැනගන්න වෙනවා. අර දැක්කේ රස්සේ අනුගමනයට ඊට පස්සේ මාර්ගය හදන්න සීල සමාධි ප්‍රශ්න. ඔන්න දැන් අනුරාධපුරේ ශ්‍රීමා බෝධි කියලා එකක් තියෙනවා. විස්තරේ කිව්වා. ඒක තියෙන්නේ අනුරාධපුරේ කියලා නගරයි කියලා කිව්වා. ඒකට යන්නේ මෙහෙමයි කියලා කිව්වා කියලා පාරයි තැනයි ස්ථානේ යහගත්තා වගේ. මේ දුකත් ආගත සමුදයත් ආගත නිරෝධයත් ආගත මාර්ගය කියන මාර්ගය ආගත්තාම දේශනා ගුරු වෙනකොට ඕගොල්ලෝ අන්තහසුදුවේ නැහැ. තාම කවුද? ඒක ඊට පස්සේ තමයි හැබැයි ඕගොල්ලෝ යන්න පටන් හැබැයි ඕගොල්ලෝ වරදින්න විදිහ නැහැ. ඉවර දිනම් ඕගොල්ලෝ දන්නවා මගේ මේ ගමන මම ආරම්භ කළේ අන්තහසුදුවේ යන්න. මට කියලා දුන්න යන්න පාර. එතකොට කියලා දුන්න පාර යන්නට ඕනේ. එහෙම යනකොට තමයි යන එකට කියන අපි දැන් ඒ අහගත්ත ටිකට තමයි යම වූදි කියලා කියනවා අන්තර්ගතය කියලා යන පාර කියලා කියනවා කියලා ওই ටික තමයි සත්‍ය ඥානය කියන්නේ. මෙන්න මේකයි සුඛ. එතකොට මේ මේ දුක පිළිබඳ දැක ගන්න ඕන එක. එතකොට දැන් මේක දුක කියලා දැන ගන්න. ඊට පස්සේ සමුදය කියන එක අර මොන විද්‍යාත්මක කොටගෙන මේක තමයි සමුදය සත්‍ය කියලා දැනගත්තා. එතකොට මේ ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවුණු මනසක් හදාගන්න පුළුවන් නම් මේක තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා දැන් සත්‍ය කියන්නේ කරන්නේ. සීල සමාධි ප්‍රඥා මේක තමයි මාර්ගය කියලා. දැන් මොන සත්‍යද? ඔය ටික හරියට දාගත්තම සත්‍යද. ඊට පස්සේ දුක් ඥාන. ඕගොල්ලෝ දන්නවා ඊට පස්සේ මොකක්ද මේ දුක පිස්සුනි දකින්න ඕනේ. ඊට පස්සේ මේ සමුදය ප්‍රහාණය කරන්න. නිරෝධයේ සාක්ෂාත් කරනවා. හරිද? මේ එතකොට ඕක තමයි සුත්ති ඥානය කියලා කියන්නේ. කළ කළ යුත්ත ගැන නුවණයි. ඒ කියන්නේ එහෙනම් අපිට කරන්න ඉතුරුලා තියෙන මොකද්ද? මේ ධර්මතා අට යෙදුණු ලෝකය කියන තැන පිළිසිඳ දකින්න ඕනේ. ඒක දකින්න මොකටද? සමුදය ප්‍රහාණය කරන්නේ. ඒ ධර්මතා අටට නැඹුරු වෙලා උපදින මේ මනෝ විඥාන මට්ටම නැති කරන්නේ. නැත්තම් මමයේ කියන හැඟීම කෙලෙස් කියන ටික නැති කළා කියලා කියන්නේ ඒක කෘත්‍ය ඒ කෙලෙස් ටික තිබුණාම තියෙන දෝෂේ තමයි කෙලෙස් ටිකේ කෘත්‍ය තමයි ওই ලෝක ධර්මතාවට නැඹුරු කරලා මනස උපදින එතකොට ඒක ඒක ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒක තුල නෑදකම් වෙනවා. දුක දුකෙන් එහෙම ඒ හිඳයි මේ කෙලස් ටික දොස් සහිතයි කියලා කියනවා. කෙලස් නැතිව කළාම තියෙන ලක්ෂණ ටික තමයි මොකද්ද? ලෝකයට නැඹුරු වෙලා නැහැ. ලෝකෙ මිදිලා පවතින හැම වෙලාවෙම. කම්පා වෙන්නේ නැහැ ලෝක ධර්මයන්ගේ. කෙලස් ටික නැති වුණාම තියෙන ලක්ෂණ. එතකොට අර ලෝකීය ධර්මය ඇත්ත වෙලා ලෝකයේ විඳින විදිහ දුක් විඳින්න ඕනේ. දුකෙන් මිදෙන්න. කියන හින්දායි මේ නිරෝධය කියලා. එතකොට ඔන්න දැක්ක දැන් එහෙනම් ලෝක ධර්මතා ටික දැක්කත් පරසාර්ථනාය ලෝක ධර්මතාවයන්ට නැඹුරු වෙච්ච මනෝ විඥාන පුදුම එක නතර කරගන්න ඕනේ කෙලෙස් නතර කළා කරන්නේ ඕක ඈ ඒක සමුදය ප්‍රහාණය කළ යුතුයි නිරෝධී සාක්ෂාත් කළ යුතුයි ස්පර්ශ ආයතන හයට නැඹුරු නොවිච්ච මනසක් හදාගත යුතුයි ස්පර්ශ ආයතන හයේ අරමුණු වල නැත්නම් ලෝක ධර්මයන්ගේ කම්පන වෙන මනසක් හදාගත යුතු එකයි. ඒක සාක්ෂාත් කරගත යුතුයි. ඒ සඳහා මාර්ගය සීලය කොහොමද පිළිපදන්නට ඕන? මෙන්න මේ විදිහට සමත කමතාව වඩන්නට ඕනේ. මෙන්න මේ විදිහට විදර්ශනා කරන්නට ඕන කියලා දැනගෙන ඉන්නට ඕනේ. බුද්ධිමත්. තේරෙන්නේ? දැන් ඕක කරනකොට දැන් අහගත්තේ දුකේ ඉඳලා සමුදය නිරෝධේ මාර්ගය. තමන්ගේ පැත්තේ යනකොට ඉතර වෙන මාර්ගය. හරිද? මාර්ගයේ තියෙන දුක පිළිබඳ දකින දුක පිළිබඳ දකින සමුදය දුර වෙන සමුදය දුර වෙන නිරෝධය සාක්ෂාත් වෙනවා. මාර්ගයේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ ඍජුවම නෙමෙයි. මොකද දැන් මේක කෘත්‍ය ටිකක් තියෙනවනේ අපිට. කෘත්‍ය ටික බලන්න ඕනේ. අපිට කෘත්‍ය ඥානයක් කරන දුක පිළිබඳ දකින්න ඕනේ සමුදය දුර කරන්න ඕනේ නිරෝධය සාක්ෂාත් කරන්න මඟ වඩන්න. එහෙනම් දැන් මම මට නිකම්ම මග වඩන්න Nirodhe සාක්ෂාත් කරන්න පුළුවන් දුක් බෑ. සමුදය දුරු කළොත් තමයි Nirodhe සාක්ෂාත් කරන්න වෙන්නේ. සමුදය දුරු කරන්න මට ක්‍රමයක් තියෙනවද? නැහැ. දුක පිළිසින් දැක්කොත් තමයි සමුදය දුරු වෙන්නේ. ඒ කියන්නේ දුක පිළිසින් දැක්කොත්නේ එතන තියෙන ඇත්ත දැක්කහමනේ කෙලෙස් තිබෙන්නේ නැතිනේ. නේද? දුක පිළිසින් දැක්කොත් තමයි සමුදය දුරු වෙන්නේ. එහෙනම් මාර්ගයේ තියෙන එකද මට ආපහු හම්බෙලා තියෙන මොකක්ද? මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙන දුක්ඛ නිරෝධයේ හැබැයි ඍජුව නෙමෙයි ඍජුව නෙමෙයි කියලා කිව්වේ ගන්න අප ඍජුවම තමයි නමුත් මේක කරන වැඩේ කියනවා කිව්වේ මාර්ගය මාර්ගය ගැන නුවණ ටික යෙදিলা තියෙන කොහටද දුක පිළිසින දකින්න දුක පිළිසින දකින්නකොට ඒ දුක්ඛ ධර්මයන්ගේ අනවබෝධය නිසා ඒකට නැඹුරු වෙලා ඇල්ලගටල උපදින මනෝ විඤ්ඤාණයම තමයි ක්‍රමක්‍රමයෙන් ඡේ වෙන්නේ. 아무දේ දුක වෙන්නේ. ඒ දුරුයේනම නිරෝධය සාක්ෂාත් වීමට ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙච්ච ගතිය ටික ටික අඩු වෙනවා කියන්නේ නැඹුරු නොවන ගතිය වැඩි වෙනවා කියන්නේ. ඒක නැඹුරු වෙච්ච ගතිය අඩු වෙනවා කියලා කිය ටික ටික නැඹුරු වෙච්ච ගතිය කැපි කැපි කැපි කැපි යනවා කියන්නේ නැඹුරු නොවන මට්ටම වැඩි වෙනවා. කම්පා වෙන ගතිය ටික ටික ටික ටික ටික ටික අඩු වෙනවා කියන්නේ කම්පා නොවන ගතිය වැඩි වෙනවා. ඒක සම්මුතිය දුර වෙනවා කියන්නේ නිරෝධය සාක්ෂාත් වෙනවා. යම් දවසකදී ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙන විදිහේ මනස නූපදිනම ස්වභාවයට පත් වෙනවා. මතු නූපදින බවටම පත් වෙනවා. ස්පර්ශ ආයතන හයේ කම්පා නොවන ස්වභාවයට පත් වෙනවා. මතු කළ යුත්තක් නෑ කියලා තමන් කරමින් තමන් දකින්න පුළුවන්. ඒ තමන් ආවි ලක්ෂ මේ ඔබට පුළුවන්. ඔබ තමයි අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍යයට තව වචන ටිකක් විතරයි. එතකොට අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවනම් වඩන්න ඕනේ Taman කෙරෙහිම විද්‍යමාන වෙන මෙන්න මේ දුක තමන්ගේම කෙලෙස් වලින් දුක ඇති කළ තමන්ම දුක් විඳින මානසික මට්ටමින් මුදවනවා කියන සිද්ධියක් කළා තියෙනවා. එහෙම නැතු සීලයක පිළිපලා හිත වඩලා විදර්ශනා කරනකොට දැන් හිස් බවක් දැක්කා ආමුතුනේ අරමුණ නැති ශුන්‍යතාවයක් දැක්ක දැන් ලොකු තැනකදී ඕවහල වැඩක් නෑ. මම කියන්නේ අනවබෝධය නිසාම ඔය ප්‍රශ්න ටික අහන්නේ. මේ පරියාය හරියට තේරුනොත් මම හැමදාම මේ කතා කරනවා යම් තාම ඔගලගේ අවාසනාවට මගේ අවාසනාවට මම දැන් මේක තේරෙන්නේ නැද්ද කියන්නේ. නමුත් නුවණක් තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නැවත අහන්න ඕනේ නැහැ කියලා පරිචිත සිද්ධියක් වෙනවා. මේක කලකල කියලා බලන්න බුදුදහමට කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැහැ මේ දුෂ්ණතාවයක් බලන්න අමුතුයි. එහෙම නැත්නම් අහසෝගේ තැනක් බලන්න අරමුණු නැති තැනක් බලන්න කියන එකක් නෙමෙයි. Taman කෙරෙහිම විද්‍යමාන වෙන අකම්පිය වූ මනසක් හදා ගන්න. අකෝපිය වූ මනසක් හදා ගන්න මට්ටමට දෙන්නේ. ඔතෙට කියනවා ශ්‍රේෂ්ඨ පරිණිරවාණ අනුපාදා පරිණිරවාණ අනුපාදා කියලා කියන්නේ මොකක්ද? රාජකින්ච ලෝක උපාදිත ලෝක කිසිවක් උපාදාන කළා නැහැ. ලෝක ජීවයේ ස්පර්ශ ආයතන හයත් මේ ස්පර්ශ ආයතන හය කිසිවක් මම මගේ වශයෙන් නොගෙන ආශ්‍රය මේ කෙලෙසම මුක්ත මනසක් ඇති වෙනවා. අනුපාදා පරිණිරවාණ කිසිවක් උපාදාන වශයෙන් මුදුන ඊට පරිණිරවාණ පිරිනිවි. නමුත් තාම ස්කන්ධ ටික තියෙනවා. ඒ කියන්නේ දැන් ස්පර්ශ ආයතන හයට නඹුරු නොවි ස්පර්ශ ආයතන හය යථාභූත ස්වභාවය ගන්නා වූ දක්නා වූ නොනැත. ස්පර්ශ ආයතන හය පරිහරණය කරනවා. කියන ජීවිතය පවතිනවා ඒ මුලින් කෙලස් ටික නැති කළා ස්කන්ධ ටික පවතින අපි කියන්නේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි කියන්නේ එතකොට ස්කන්ධ ටික පවතින කෙලෙස් ටික. ඊට පස්සේ මේ ස්කන්ධයන්ගේ ආයු සංකතියක් තුන ස්කන්ධ ටිකක් තියෙනවා කියන එකට අනුපරිදේශ පරිණිරවාණය කියලා කියනවා. ක්ලේශ පරිණිරවාණය සහ අනුපරිදේශ පරිණිරවාණය කියලා මානසික විදින කෙලෙස් ටික නිසා විදින සියලුම දුක් වලින් මුදවනවා මුල්කොට. ජීවිතය නිසා, කය නිසා, පවතින එකම දුක විතරයි. විතරයි ඒකට විදිහට. ආය කෙලවරකට දිවි කෙලවරකට අපි කියනවා. ඒ දුකෙන් මුක්ත වෙනවා. එතකොට මරණය දුකයි. ඉස්කට පදිනවා. එතකොට කෙලෙස් නැති නොකල ලෝකයට ස්කන්ධයන්ගේ නැතිවීම මරණය. කෙලෙස් නැති කළ තැනට ස්කන්ධයන්ගේ නැතිවීම නිවීම. ඒක හොඳට මතක තබාගන්න. ඊගාවට නිවන් දකින්න රහතන් වහන්සේ නමත් දකින්න ගන්න. දුක්ඛ ස්කන්ධ ටික නිරුද්ධ වෙනවා. දැන් ඉතුරුනේ පුද්ගල දිතුරු. ස්කන්ධ කෙලස් ටික අතහැරලා ස්කන්ධ ටික නිරුද්ධ ඒ ස්කන්ධ ටිකේට තියෙන ප්‍රත්‍ය ටික තියෙනකන් තිබුණා ඒ ප්‍රත්‍ය තියෙන ඒ ස්කන්ධ ටිකත් නිරුද්ධ වෙනවා. අපි පුද්ගල භාවයේ දුරු නොවිච්ච අපි කියනවා රහතන් වහන්සේ දෙවියන් වහන්සේ. ඒ ස්කන්ධ ටික දකිනකොට රූපස්කන්ධය දකින පුද්ගලෙක් කියලා නේ අපිට එන්නේ. ඒ පුද්ගල භාවය දුරු නොවිච අපිට. හරිද? එතකොට දැන් දුකයි සමුදයයි නිරෝධය දැනගත්ත මාර්ගය කතා කරගෙන ඒක තමයි සත්‍යඥාන කියන්නේ. මාර්ගය ගැන මම දෙලක් කතා කරලා තියෙනවා. අදත් ටිකක් මම කතා කරන්නේ. ඒකෙදී මේ මාර්ගයේ තියෙනවා පූර්ව භාග ප්‍රතිපදාව සහ මිශ්‍රක භාගය කියලා ගොඩක් කරලා නෑ යථාර්ථ වශයෙන් සිවුම ගවේෂණය කළාම පූර්ව භාග ප්‍රතිපදාව මිශ්‍රක භාග ප්‍රතිපදාව ප්‍රතිපදාව කියලා තුනකට බෙදෙනවා ඒ කිව්වේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිසුත්තාව ගන්න සීලේ මුදව් වෙලා චිත්ත සමාධිය උදව් කරගෙන අපි විදර්ශනා කරනවා. විදර්ශනා භාවනා ක්‍රමයක් අපි ඉගෙන ගන්න. එහෙම කළාට පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් උපදින්නේ නැතුව ලෝකෙ තුල තියෙන සිද්ධීන්මයි පෙනෙන්නේ. ඒ කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව අපිට දෙන්නේ ඇහැට පෙනෙන දේ ඇත්ත වෙලා වර්ණ සතහනක් පේන්නෙම නැ, ගන්නෙවත් නැ. ඒක හිතින් හිතුවත් හිතට නගා ගන්නවත් බෑ. අර විචේ කියන චිත්‍රයකට ආදේශ කළා ඒක හිතට නගාගෙන ඒකේ ගතිය ඇහැට පෙනෙන අරමුණට හිතින් සම කළා දැක්ුවත් හිතෙන්නේ. එච්චරද මේ පේන දේ ඇතුළත ඇතුළත ඇතුළත ගිහිල්ලා ඇතුළේ පුද්ගලික සත්‍ය ලක්ෂණ මට්ටම තියෙනවා. පළවෙනි අදියර අපිට වෙනව මොකද්ද? මේ ඇතුලේ ඉන්න පුද්ගලයේ සත්වයන්ට තියෙන ඇලීම ගැටීම සත්වට තියෙන gati අඩු කරගන්න වෙනවා. ඒ හින්දා ඇතුලේ පුද්ගලය හම්බ වෙද්දී හම්බ වෙන පුද්ගලයෙක්ම ඉස්සෙල්ලා හම්බ වෙන්නේ නෑ පුද්ගලයෙක් හම්බ වෙන තැනක තියෙන මෙහෙම ධර්මතාවයක් නේ කියලා බලන්න වෙනවා. පුද්ගලය හම්බ වෙලා අපි කියන දැන් මිනිස්සෙක්ව හම්බ වෙනවා. කෙනෙක්ව කියලා හම්බ වෙනවා. හම්බ වුණාට එතෙන්ද බලන්නේ මෙහෙම පුද්ගලයෙක් කියලා හම්බ වුණාට මෙතන තියෙන්නේ ආහාර කියලා බලලා කනකොට ආහාර ගන්න හැදෙන්නේ. එතකොට මෙතන තියෙන්නේ සතර මහා ධාතුන් හැදුණු කොටස් ටිකක් මේ රූපෙ නැත්නම් කොන කොටස් දෙකකින් මේ රූපෙන් යුක්තයි කනකොට ආහාරයෙන් හැදෙන්නේ. තව වැඩි මනක් මෙනෙහි කරනවා මේ කය අසුර කරගෙන ප්‍රතිසම්පි වශයෙන් තමයි විඥානය අසුර වෙනවා. ඒ නිසා මේ රූපේ අවිඥානික කරලා තියෙන්නේ ඒ නිසා මේ රූපේ යෑමේම පිළින් ඒ රූපය මේ චිත්තචෛතසිකයන්ට පිට හිටින්න නවාතනක් දීලා විතරයි ඒ කය අතුරු කරගෙන පවතින සිතුමින් මේ දැකීම අයින් කෘත්‍ය කරන්න කියලා පුද්ගල භාවයට පෙනෙද්දි පුද්ගල භාවය අහෝසි කරගන්න වැඩසටහන ඉතින් හිතන නෝනින් කරනවා දැන් ඒ හිතන මට්ටමේදී ඒ මට්ටමට උපකාරී පිළිද චිත්ත සම්පතයක් වඩන බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආනාපානසති ඒ කුමන කමඨානක් වන ප්‍රශ්නයක් සත්‍ය නිමිත්ත හොඳට භාවිතා කරනවා ඒ මට්ටමට Tamanට පුළුවන් විදිහකට නිති පන්තුල් බොහෝ අපතුරු Tamanට හැකි මට්ටමේ සීලයක සමාදන් වෙනවා. ওই විදිහට කරන එකට කියන පූර්ව භාග ප්‍රතිපදාව කියලා. තේරුණා නේද? ඒ කියන්නේ ලෝකෝත මාර්ග ඥාන දර්ශනයක් නැහැ තාම. ඒ කියන්නේ ලෝකෙ ඇතුළෙමයි ඉන්නේ. ඇහැට කනට ඇහැට දෙනකොට ලෝකෙ පුද්ගලයෙක්මයි දෙන්නේ කියන දෙන්නේ ඇතුළේ ඉන්නේ. කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන එකේ ගායකයා ඉස්සෙල්ලා පිළිලා ඉවරයි හිතන. ශබ්දය ඇහෙනකොට. කියන මට්ටමක ඉන්නේ. වාහනය සබ්දයක් ඇහෙනකොට වාහන කාර්බත් පිළිලා ඉවරයි. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේම අරමුණ ස්පර්ශ වෙනවත් එක්කම කෙලෙස් වලින් අරමුණ ඇතුළට ගියනවා. එතකොට පිටත තියෙන ලක්ෂණයක් අපිට පෙනෙන්නේ නැහැ, පෙන්නලක් නැති නිසා ඒක හිතන්න බෑ. ඒ හින්දා ওই විදිහට මුල් කාලේදී සවිඥාන ඖදාරිය වලු මට්ටමේ නාම රූප දෙක බලන්න. එතනදි ශබ්ද ගන්ධ රස ආදී නොයෙක් අරමුණු නොසලක හරින්න කියලා මම මතක් කරන්නේ මොකද ඒක බලලා කෙලවරක් කරන්න බෑ අනික එහෙම ඕනෙත් නෑ මේ සංඥානික පුද්ගල භාවය හරහායි හැම අරමුණකට බැඳිලා තියෙන්නේ මේ ටික ක්‍රම ක්‍රමෙන් අතහැරෙනම රළු නිවන මත වට එතකොට ඒ මට්ටමේ රූපේ විදර්ශනා කරනවා රළු මට්ටමේ නාම රූප දෙක බලනවා ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකේ ආධ්‍යාත්මික පැත්ත විතරක්ම බලබලා බලබලා බලබලා හිටියොත් බාහිර සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන දැනීම ඔයගලගේ මනසෙ නිදින්නේ ඒ පැත්තට හිත බලනවා. ඒ පැත්ත බලබලා ඉන්න පුළුවන් ඔයගලන්ට හොද්දට නාම රූප දෙක පෙනේ. නමුත් පෙනෙන්නේ මෙහි හැම වෙලාවම හොද්දට හිතේ මේ මම ඉන්නවා කියන තැන. මේ කය මම මම තමයි මේක බලන්න කියන මට්ටම ඉතුරු වෙලා ඒක අජත්ත බහිද්ධාව ආධ්‍යාත්මික බාහිර දෙකේම කල යුතුමයි කියන බුදුරජාණන්ගේ අවධාරණය කරනවා. අජත්තම බහිද්ධාව අජත්ත බහිද්ධාව මේ දෙකම මාගේ මානසික කටයුතු මෙන්න මේ විදිහට කරනකොට නීවරණ ධර්ම තමයි අඩු වෙන්නේ නීවරණ ධර්ම අඩු වෙනකොට තමන්ට බාහිරය අනුව ගිය කෙන රූපේ සත්‍ය ගන්ධ රස පුත්තක ධර්ම කියන බාහිර ආයතන අනුව නැඹුරු වෙලා පවතින මනසේ මේ වේගය අඩු වෙනවා අඩු වෙනද අඩු වෙනද සත්‍ය නිමිත්ත හිතගෙන ආධ්‍යාත්මික පැත්තට හිත යොමු කරන්න පුළුවන් මට්ටමක් යනවා. මේ මට්ටමට ගන්න ආධ්‍යාත්මික පැත්තට හිත ගන්න හිත ගන්න කරපු උපායක් තමයි අපි කොච්චර වීඩියෝ කිව්වොත් බාහිර නොකරපු ඔක්කොම. හොඳට ඒක කාරණාවක් මතක තබාගන්න කවදාවත් මේ ප්‍රතිපදාව අවසන් වෙන්නේ බාහිර දර්ශනය. ආධ්‍යාත්මික පැත්තට හිත නැඹුරු කළා ආධ්‍යාත්මික පැත්තේ ධර්මතාවයන් පිළිමෝනින් දැකලම යාපෝචේ. ඒකයි ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙච්ච ගුරුව නිසා ආධ්‍යාත්මිකයේ පිටර ඇත්ත දැකපු නිසාමයි බාහිර යනු යන්නේ. ඔන්න පළවෙනි අදියර බාහිරෙන් අපිට දැන් මේ මේ ටික කියන්නේ අපි සත්‍ය නිමිති හිත බාගෙන බාහිරේ ආධ්‍යාත්මික පැත්තට හිත ගන්නයි වැඩි කරන්නේ. ඒ පැත්තේ හොත්තට එළඹ සිටිනකොට ඔන්න නීවරණ චිත්තය ගෙනවා. තේරෙනවද? මේ නීවරණ ගොඩාක් අඩුවෙන් අඩුවෙන් අඩුවෙන ලක්ෂණය තමයි ආධ්‍යාත්මික පැත්තට හිත තබාගෙන ඉන්නවා. తాවකාලිකව නීවරණ ධර්ම යට ගියාට මේක හරියන්නේ නැහැ. ඒවරින් චිත්තේ ගෙවෙන්න ඕන. මොකද ඒකට හේතුව දැන් ඔය බාහිර චිත්තට උපදින උපදින අරමුණු හරි බාහිර හරි අරමුණු උගලෝන විදර්ශනා කරන්න. ඒව අරමුණු කරගෙන සමතකම දහන කරන ප්‍රය ගානක්ම සමහර ඔයගලන්ට කරන්න පුළුවන් හැකියාව එක මොහොතකට හිත යන්නේ නැතුව සත්‍යමය දුකෙන් ආධ්‍යාත්මික කායික දුක තමයි මිනිහට 10ක් පුළුවන් නන්නේ බාහිර ආරමුණේ කෙලෙස් නැතුව පැය දෙක තුනක් ඉඳ පුළුවන් කෙනෙකුට ආධ්‍යාත්මිකට පිට සබාගෙන ආධ්‍යාත්මික කයතම හිත යොමු කරගෙන කිසිම අරමුණකට යන්නේ නැතුව විනාඩි 10ක් ඉඳ පුළුවන් නම් ඉන්නකෝ. කළා බලන්න. මම කියන්නේ පාළි. ඒකට හේතුවක් තියෙනවා ඒක. මොකද මෙහි ඉඳ බැරි නිකම් හින්දා නෙමෙයි බාහිර යන්නේ කෙලෙස් වැඩි අපි නොදන්නවා. නීවරණ චිත්තේ වෙන්නේ. යම් දවසක් තියෙනවා නීවරණ ධර්ම දුරු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට එහෙමම රහත් වෙන්නේ නැහැ. විලායාසයෙන් අපහසුවකින් ආධ්‍යාත්මික පැත්තට හිතේ. උගලොන බලන්න මැදින් නිකාය අනුගම් සූත්‍රයේ ඒක තියෙනවා. පළවෙනි අධිරතාවක් මොකද්ද? බාහිරින් හිතේ මුලින්ම කම හදාගන්න ඕනේ. ඒක කළාම නීවරණ ධර්ම දුරු වුණාම ඔන්න ත්‍රිවිධ කුමෝදයක් එක්ක ආධ්‍යාත්මික පැත්තට ඊට පස්සේ ආධ්‍යාත්ම කයම මුල් කරගෙන කයම උද්දීපනය කරන කීර්තිය සැපේකම ධර්මතාවිනුත් නොයලෙන්ද බලනකොට ඒකේ බලබලා හිටියත් හිත සමාධි වෙන්නේ ඊට පස්සේ එතන ඇලෙන ඒ උපදින ධර්මයන්ගෙත් නොයලෙන මට්ටමට හිත මෙහෙව්වහම තමයි මේ ශාසනේ සමාධිය කියන මට්ටමේ සමාධිය කියන මට්ටමේ මෙන්න මේ සමාධියට තමයි මේ කාසනේ සම්මා දිට්ඨිය කියන භාවනාවේ ඒ කියන්නේ මේ සමාධියට තමයි මේ රූප ආයතන සත්‍ය පුද්ගලයා මකල වර්ණ සතහනක් කරලා තියෙනවා ඒ වර්ණ සතහනක් දැක්කහමයි අපහසුකින් තොරව පෙර මෙතදීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා ප්‍රේම එකද හැමෝ කාරණාව කරගෙනයි කියන විස්තර ටික තියෙන්නේ වර්ණ කතා. එහෙම නැතු මේ පෙනෙන සත්‍යයෙන් පුද්ගලයන් ගෙවල් දොරවල් එහෙම නෙමෙයි කරන පිළි මට නිකුත් නැතු නැතු. මේ උගලන් දින්න මට්ටම ඇත්ත. ඒ කියන්නේ දකින්න ඉස්සෙල්ලා මේ ගේ තියෙනවා. දකින්න වෙලාවදී ගේ තියෙනවා. දැන් කැම් පස්සේ ගේ තියෙනවා. පෙනෙන මට්ටමත් හරි හම්බ වෙන මට්ටමත් හරි. මේ කෙලෙසෙත් මේ දර්ශන ඉතුරු ගන්නවට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන දකින්න වෙලාවට පැහැන් බලපුනේ තමයි හදලා තියෙනවා කියන්නේ ජවල් නෙමෙයි. මේ වර්ණ සතහ. හේතුලින්න කෙනෙකුට වර්ණ සතහනේ අනිත්‍ය කෙනෙක් නැති එක පුදුමයක් නෙමෙයි. වර්ණ සතහනේ අනිත්‍ය කෙනෙක් කෙනාට ජවල් වල අනිත්‍ය බලන්න ඕන ඒක කලම අපයක්. ඒ කියන්නේ ගියක් පරිහරණය කරන කාමාවචර මට්ටම. වර්ණ සතහන හම්බෙන්නේ රූපාවචර මට්ටම අනාගාම කෙනාට. ඒ කියන්නේ මේක වර්ණ සතහනක් කියන දේ රූපේ පිටින් දකින්න. ඒ අනාගාමී ඒ රූපේ තනිත ජගත කරේ රහත්ය. එතකොට ඒ හින්දා මේ මම කවදා කියන්නේ කියක් නම් දකින්න පෙර තිබ්බත් නෙමෙයි දැකයන් පස්සේ තියෙනවත් නෙමෙයි තියෙන්නේ පරිහරණය කරනවා නෙමෙයි කියන්නේ. එහෙමනම් ඕගොල්ලෝ ජීවත් වෙන්න බැරි. ජීවල් හම්බ වෙනවා නම් බලෙන්දපා එන්නේ ඉස්සෙල්ලා මේකේ තිබ්බා. ගියන් පස්සේ මේකේ තියෙනවා තියෙනගේ පරිහරණය කරන්න බය නැහැ. හරිද මම මේ පෙන්වන්නේ මේ දර්ශනය හම්බ වෙන්නේ වර්ණ සටහන කියන දැනන. වර්ණ සටහන කියන මට්ටමට ආවහමයි දකින්න පෙර තිබෙන මේ දැක්කෙන් පස්සේ තියෙනව නෙමෙයි අවස්ථාවටද තියෙන දෙයක් නෙමෙයි. ලෝකේ බඩකොම්ම සැරයෙන් කියන එක තියෙන්නේ ඇහැන් නිසාම මෙහෙම දෙයක් හදලා පෙන්වන්න කියන කෙනෙක්. එතකොට මේ මට්ටමේදී මෙයාට හම්බෙන චිත්‍රයක්. වර්ණ සටහන. මොකද සමාධිය නිසා. අන්න ඒ සමාධියටයි ඇත්ත ඇති හැටි දකිනවා ඒ පෙනෙන දේ යථාභූත ස්වභාවය ගන්නවා දකින්න කලකිරෙනවා නොයලෙනවා මිදිනවා කියන මට්ටමක් හම්බෙනවා. ඒ පෙනෙන දේ ඇත්ත දකින හින්දා ඒකට කලකිරිලා ඒකට පෙනෙන පැත්තට නොයලී ඉතින් මේක. එදා ඉඳලා එක ආයතනයක දැක්කම මේ ආශ්‍රය ක්ෂය කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයතු උපදින සියලු අරමුණු කෙරෙනවා. ඒකට නොඇලී මිදුණු මනසක්මයි පහළ මේ මිදීමට මිදීම හේතුසහිතයි. මිදුණාම මිදුණා කියන නෝන පහළ වෙනවා. මතු උපදින්නේ නැහැ කියලා දන්නවා. ඇයි? කුස්නා නමුති වඩුවේ හැමදාම සතර අරගෙන ආවේ. තණ්හානම් කය වච්චක මම තණ්හාව අවබෝධ කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අජ්ජලා කියන අවබෝධ කරගත්තා. තණ්හානම් කය අජ්ජගම් තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කරගත්තා. තණ්හාවගේ නැතිවීම නැති කරන හැටි අවබෝධ කරගත්තා. මෙතෙන් එනකොට මේ තණ්හානම් තණ්හාවගේ ක්ෂය වෙන හැටි අවබෝධ කරගත්තා. ආයි මත් උපදින්නේ නැහැ කියන කාරණාව ඒ උපදින්නේ නැහැ නේද? ගෙවල් දොරවල් නැති වෙලා නම් ගෙවල් දොරවල් නැති වෙච්ච නිසා කාම ලෝකයක් නැති. දැන් තමන්ගේ ආයතන ටික නිසාම උපද්දලා ආයතන ටික නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් ආවොත් ඇති දෙයක් සීකල යන්න. කියන තැනකට එනකම් එනවා. ඒ කියන්නේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පරිහරණය කළ අධර්මව කියන තැනකින් දර්ශනය ලැබෙතිනෝ විඥානයේ පිහිටා හිටින්න ඇති බවට හමු වෙන්න කිසිම අරමුණක් තිබෙන්නේ නැහැ. ඒ දර්ශනීයම තමන් කෙරෙහිලා දකින්න මතු උපදින්නේ නැහැ කියන විමුක්තිඥාන දර්ශනය. එතකොට ඉඳගත්තේ මාර්ගය කියන ධර්මතාවය ඇති කරගත්තාම අපෝ ඒ සමාධියේදී ඥානවලදී ඒ සමාධිය මානසික ඇක්ටිවිටි ලක්ෂණකට ඒවා පිළිගන්න තමයි ඔක්කොම ආශ්‍රයයේ ඒ සමාධියේ කියනවා ඒකත් ආශ්‍රව පරිස්සමන සමාධියේ extra ආශ්‍රව කරනවා කියන්නේ අපිට කල්පනා කරන්න බැරි extra ආශ්‍රයන්නේ එතකොට එතන ආපහු ළමයි ධනදර්ශනයම වැඩි අපහාර කෙනෙක් අර පූර්වභාගය මාර්ගය ලබල පූර්වභාගය උපකාරය ලබනවා. ඒක ඊට පස්සේ බාහිරයන්ගේ ජීවන කිසිය සහ මුලින්ම දුකලා ආධ්‍යාත්මික විකාම එක්කමත්තම පැහැදිලිව ආධ්‍යාත්මයේ ඉදිරි ධර්ම කාර්යයන්ගේ නොයදීමට නැගිටීමට බලලා ඒකෙද කියනවා මේ සමාජයේ මොකක්ද කියන්නේ කියන්නේ ඒ අක්ෂේ ප්‍රතිපදාවේ එක්කම විදිහට මාර්ග හතරම විදිහට ප්‍රතිපදා ගන්න දැක්ක කියලා විමුක්තිය විතරක් නෑ ඒක විස්තර අපිට ඒක දැන් රවි ජීවන චිත්‍රයේ මුලින්ම ඒක අපිට තියෙන දෙන්නේ පිළිබඳයි. ඒ කියන්නේ ඇත්තම වෙලා මේ විදිහටම මේ බලන ප්‍රශ්නාවකට මතකයි. ලැබෙන්නේ නම් මතකම අනිවාර්යෙන් ඉන්නවෝනේ. අපි ලෝකයේ කියලා කියනක ජීවත් වෙන එක කියලා මෙතන උපාදිනිය මේක කියන්නේ කියන ලෝකයේ යම් මට්ටමක දැනෙන්නේ අපි ඉතිරි සම්මතම අනිවාර්යෙන් ඉස්සරහ. කිසිදෙයක් කියන්නේ කිව්වතුමා දකින්න කියන මට්ටමට යනවා නම් අනාගාමී වෙනවා නමුත් මේ ලෝකයේ කියන එක ලෝක ඇතුලේ අරමුණු විදර්ශනා කරද්දී විදර්ශනා කරලා අපි මේ ඉන්නේ මෙන්න මේ වගේ කෙනෙක් දෙන්නයි නේද කියලා මොකද යාළුවා කියන එක නිතරම විතරයි නෝන්දා එළබෙන්නේ realize here Let realize me what have my mom left to do the right now what have to do ये जो परिचय होगा कि हम लोग को नहीं मालूम उसको भी අපිට ලෝකයේ ඇතුළේ තත්ත්වයේ පුද්ගලයන් වෙනකොට දැන් දක්ෂිණ පුද්ගලයන් කියනකොට ඇත්තේ පුද්ගලයෝ කියන කෙනෙක් නැවත කියන සල්ලි එළියෙදී මේක ඉස්සරහට කරනවා. ඒ නිසා බුදුදහමේ කටකප්ප පුද්ගලයන් අනුකම්ප කරමින් කායගත කටයුතු කරනවා. ආයතන තමයි අපි මෙතනට පිළිගන්නේ කියන්නේ. ඒක මෙහෙම ඉවර කරන්නේ. එහෙමත් මේ මොහේ ඉතුරු වෙනවා. යෝගිනුගේ ඉතුරුයි ලෝකයේ තිබුණ අදුම්බරේ නිවන ගන්න දුරුනා නිවන ගන්න දුරුත් නිතා අපි කළා නෙමෙයි අපි කරේ නිවන ගන්න දුරුනකම් නිතා කරන්නේ නිවන ගන්න දුරුත් නිතා අපි ප්‍රමෝදයේ ප්‍රමෝදයට යමක් කළා නෙමෙයි. දැන් ප්‍රමෝදයට ධර්ම පාවිච්චි නිවර්තන සිතුසා ප්‍රමෝදයට ඉතිරිලා පාපදී පතරකින් ඉඳලා ජටිල සමාධිය කියන පිටුල භාගයේ නැති ධර්ම පාවිච්චි කරනවා. ඒක මෙහා මේ මාමුකක බලන්නේ ඒක පුදුමයි. ඊට පස්සේ ඒ ධර්මතාවයේ ධර්මතාවයේ දැක්වෙන සමාධියෙන් තමයි මොකද ඒ ධර්මතාවයේ දැන් සංඥාව මොන කෙනා හේතුපත් සම්පන්නයි කියන එක ඒකත් හේතු සංඥාව සංඥාව මොනක්ද බුදුජානක මහන්සිය ලෝකේ පහළ වුණේ මේ මේක භාවයේ හැදින්වෙන්නේ ලෝකයේ කියන තැනක ලෝක සත්‍යය හදාගෙන ඒ සත්‍යලාභයේ අභිවෘද්ධිය පනවන ධර්මයට ඕන තරම් දිගුන. කුසල කර්ම කරන ඒවාදී කර්මවාදී වස්තුවේ එතකොට උදාහරණයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා එන්නේ ලෝකය ලෝකය කියන තරමට අනුපාතිකයි ලෝක සත්‍යයන්ගෙන් දැන් ඉන්න සම්මුසා ටිකක් ඔක්කොම විතර විද්‍යාවල දෙන්නවා. මේ ලෝක ටික මේ ලෝක සත්‍යයන්ගෙන් දැන් මේ ලෝක සත්‍යයන්ගෙන් දැන් කියන්නේ මොනවද කියන්නේ මේක දැනගන්න. ඒ ධර්මතා මේ ධර්මතාවයේ නැතුව නිවිමිනේ නිවිති කියලා දෙන්නවා. මේ ටික දැක්කේ ඇති වෙන්නවා. මෙන්න මේ ධර්මතාවය නැතිව ಉಜ್ವಲಭಾವೇ ನಿಖಿಲ ಧರ್ಮಕಾರ್ಯ ಕೇವಲ ಧರ್ಮಕಾರ್ಯ ನಿರತವರ ಉಜ್ವಲಭಾವೇ ನಿಂತಿರುವುದು ಮೃತಿಕಲ್ಲ परमात्मा कार्य කොහොමද විදහාකෝ දෙකම ශ්‍රේෂ්ඨ මම අදාළ විදිහට මම තමයි වඩා ශ්‍රේෂ්ඨ මම කියන්නේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ නැතුවන්නේ ඒ හැමදෙයක්ම එන්නන්නේ අපි කියන්නේ ලෝකයේ අනන්‍ය පරිබාහිර තව ලෝකයක් වෙන ලෝකයේ සත්‍ය විශ්ව ඉන්නවා නැත්නම් අපි කිසිම කමක් නැහැ මේ ලෝකයේ හොඳ දේවල් ඔබගේ කරන නැවතදී කරන එකව කියන්නේ දැනෙන් කොහොමද යව විස්තර විස්තර විස්තර ගාමී ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ එදවලු දෙක බලන්න කෙරුවොත් කියන හොතනකට දෙකම අත්හැරනවා කියන මතක විස්තර ඒ කියන්නේ දෙවියෝ කියන අරමුණ නිර්මාණය වෙන හැටි බුදු දන්වා. එනදී ඇත්තදලා ඒක හොකට කටයුතු කරන්න අත්දේ කරන්න තව කියලා කියන කිව්වොත් දෙවියෝ කියන ධර්ම ස්වභාවයෙන් තමන් ජීවත් වෙනවා. තමන් ජීවිතේ වෙනවා. ඒ ආයතන වල ඉපදන්නේ ಉದಾಹರಣೆಗೆ ಲೋಕಕ್ಕಿಂತ ಒಂದಕ್ಕೆ ಪ್ರೇರಣೆ ಹೆಚ್ಚಿದ್ದಾಗಬೇಕು ನಾಲ್ಕಕ್ಕೆ ಪ್ರೇರಣೆ ಕಾಲ್ಪನೆ ಲೋಕೆ ಅನೇಕ ಸಾಮರ್ಥ್ಯ ಸಾಮರ್ಥ್ಯ ರಾಷ್ಟ್ರ दूर करना चाहिए रूपों का मान रूपों को कुछ भी ना पाते क्योंकि मेरा जन्म से जन्म से विभिन्न को रूप का हजर देखना ही नहीं है इसका नहीं जब मुंडे है देखने ना खाने में जो रहते हैं है भी विकल्प में यह है अपनी मोहर जोड़िया को होगा तो मोहर මේ හිත හැහදාගත්ත වෙනකොට නෙමෙයි තමන්ට අවශ්‍ය විදිහ ආහාර පාන ස්පර්ශනය කරනවා මේ ඇහැ කියනකොට මේක ජලක් අපි ජලක් ගන්න ඉන්නකොට සාමාන්‍ය කවුද ජලක් හරි ජලක් කියලා වස්තු ගන්නනේ මොනවද අයි මම මොනවද කන් කන් කන් හොඳට බලන්න ගැලවි විවිධ තැන් කියලා තමයි මාළු අල්ලගෙන අල්ලලා අනකන විදිහට තමයි මාළු අල්ලලා කරන විතරක් නෙවෙයි මාළු අල්ලලා මෙල්ල ගුණම කොහොමද මනහලේ කියලා ඊට පස්සේ දැන් ගාවට ඉන්න තැන සම්මාන ඒ වගේ පෙර අවිද්‍යා කර්ම නැති ඒ ආවියතෙන් කිසි දෙයක් තමයි මේ විඥානයේ ප්‍රතිදම් ආපු දවසේ තමයි ඇතුලින් ගන්න කොහොම අත අතක් ධායක නිකන් ඉඳලා මේ දැල්පියෙන්නේ දැල්පියෙන්නේ गुरु गुरु को करना गुरु को करना है यही का गुरु प्राप्त करना है तो सब धाम की नाम से गुरु है ඒවා සාධුරු කියනවා අර ගෝචර ගෝචර කියන්නේ මොනවද ගෝචර ඇහැ ඉන්ද්‍රියෙන් කොට මේ දලරලාගෙන ඉන්නේ රූපේ ගොඩු කරගන්න. එතකොට රූපේ ගොඩු කරගත්තාම අනුභව කරන්නේ කවුද? ඒ තමන්ට කන්දෝනේ කමතේ මේ ජය පියාගත්තේ නේද? එහෙම නැතුව මේ ඇහැට පුතෝන්නේ. එතකොට රූප නැතුව ඇහැ නැතුව මොකද වෙන්නේ? ඒ දකින්නේ ඒ කියන්නේ අපි ඇහැ සාමන රූපයක් පේන්නේ අපි තරක ප්‍රතිමා නම් අපි ඇහැ නැතිව මෙහෙම රූපයක් තියෙනවා ඇහැ නැතිව මෙහෙම රූපයක් තියෙනවා කියන්නේ මෙහෙම රූපයක් දැක්කේ ඒක සලාජ නිරෝධය කියන තැනට ඒක දැක්කොත් අපිව කතා කරන සිද්ධියේ නැහැ ඒක අපිට නිකන් හිතෙන්නේ අපි දැක්කේ වෙන රූපෙනේ කියනවා වගේ කියන්නේ ඒක හැකියම දුරුනවා වගේ ඇහෙන්ද කියන භූත කියලා නැන්නේ ඇහෙන්ද කියන භූත කියනවා කියලා නැන්නේ ඇහෙන්ද කියන භූත ඇහැ නැතිව කොහොම මන්නේ හිතන්න නෑ මොකද මොකද කරන්නේ ගුණදෙවි කෙලෙස් යන්නේ કોઈ සත්වල අවශ්‍ය ධර්ම හිත ගන්න ඒක දකින්න ඉස්සෙල්ලා තිබ්බනේ දැක්කම පස්සේ තියෙනවා මේ කෙනෙක් වෙලාවට හරි ඇත්තා කියන්නේ හරි ඇත්තා කියන්නේ දෙන්නේ ඉවදී කියලා හිතනවා. ඒක උඩට බලන්නේ තේරෙන්නේ කියන දේ විතර කල්ප කරන්නේ කල්පකලේ කියන්නේ දෙන්නේ. ඒ දෙන්නේ නෝගේ නම් අවදාවත් නුකරන්න කරන්නේ. එහෙම තේරුදී සම්පූර්ණ එක නැතුව මේකගේ වාදිකක් වෙනවා. අපේ කෙලෙස් රාමු මට්ටම නිසායි සාහිත්‍ය ජීවිතය ඇතුළේ කල්ප කරනවා. වෙනක ස්පර්ශ ආයතන 6 කියන සිද්ධියේ පරිබාහිර දසන මාත්‍රයක ගැටේ ගන්නවා. කියන්නේ බාහිර ආයතන යක් ගැන කතා කරන්න බහතු වෙන්නේ ආධ්‍යාත්මික ධර්මයක් තුන නිරෝධින් සලායත නිරෝධියම. දැන් එතකොට සලායත නිරෝධේ රූප සම්බන්ධ කරලා මුත්තක ගන්න කියනවා කියලා හිතන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නපත්‍ර රූපක දුක්ඛ. ඇහැනිසයි රූප මේ දෙකයි. අපි හිතාගෙන ඉන්නේ ඇහැ මුතියෙන් හිත කියලා නේද? ඇහැ මුතියෙන් දෙයක් වුණාම බලන උදේම සංස්කාර අපිට අවශ්‍ය දැන අපේ චක්කුන් බන්තු රූපේ කියනකොට ඇහැ මුතියෙන් හිත කියන එක නිතරම ඇහැ දුක රූපය කියලා ගන්නවා. ඇහැයි රූපයයි නිතරට කියනවා. ඒක උදේ කියනවා දැකලා ඉන්නවා. ඇහැ රූපය නිසා කියලා කියනවා. ඒ කියන්නේ ඇහැ රූපය දුකින්ද මේක ඇහැ රූපයට ගැටිලා ඒක උදේ කියලා තමයි අපි කියනවා. නමුත් ඇහැ දුකාරණව කරගෙන මුතුහතලා ඒ ඇහැ රූපයෙන් උදව් කරලා සුද්ධ හතලා අන්තිමට ඒ හිතට ඇහෙන් හරි සූතෝ විදිහට තමයි. ඒ කිසි අපේ අපිට හිත ආදීනකට සමාජයෙන් කියන්නේ මොකද බුදුරජාණන් වහන්සේ එක දැනට ආනන්ද මහන්සියට අතනට දුන්නා යම් කරක අනාගතයේ සම්පූර්ණත්ව යම් කරක මාත්‍යනත්ව සම්පූර්ණත්ව යම් කරක දියනත්ව රක්ෂණත්ව යම් කරක කායනත්ව සම්පූර්ණත්ව යම් කරක සම්පූර්ණත්ව සම්පූර්ණත්ව ආරම්භ එකම වාරයේ ගතිවිදියේ පිටින් වශයෙන් යොදලා නැගිටලා ඒකමද විශ්වනාම වස්තුන මෙන්න ආදිවාසී දෙවියන් දේශනාවේ අර්ථය කොහොමද දැනගන්නේ මේකද අනාගතය කියලා කරගන්න. යා මාර්ගය දැන් ලොකුගේ මහතුරු ඉන්නකෝ දැකගෙනවා කියලා මොකද මේකට ඉන්නකෝ මෙයාගේ ජීවිතයේ කියන්නේ දුකතාවය දැන් උපදින හැම ආරම්භයක්ම නැති වෙන කම තමයි ඇත්ත ඒක ආරම්භයක් ජනගත ඇති වෙන හැම ආරම්භයක්ම නැති වෙන්නේ ඇති වෙන හැම ආරම්භයක්ම නැති වෙනකම් අපිට අවුල් වෙනවා ඇතිගෙන පැත්ත විතරක් හම්බ වෙලා තියෙනවා. එතකොට ඇතිගෙන පැත්ත විතරක් හම්බ වුණාම බලන්නකො ලෝකෙ කියන ලැබෙන්නේ නැහැ. විමුක්ති මනසෙන්නේ අනිත් ඇතිගෙන හැම දෙයකම ඇතිගෙන පැත්ත හම්බ වෙන්නේ නැති වෙන පැත්ත. එතකොට මේ ලෝකේ නැති බව හම්බ වෙන මේ විදියට. ඒක ජීවිතයක් කරනකොට නිරදාගයක් හම්බ ඒ අර භවනා කරනකොට ආරම්භ කරපු හම්බ වෙන කාරණා නෙමෙයි. මේ ආයතනික පරිහරණය කරවන්නේ. මෙහෙම පරිහරණය කරන්නේ අනිත් පිටපතමයි තමයි එකක්වත් නැහැ. දැන් කුවහා මේ කිසිම දෙයක් නැහැ. මේ අම්බේචාරවලද සම්පූර්ණ සියය නෝනයි අත්‍යන්ත හටගන්නේ වස්තුවේ ප්‍රතිලෝමයෙන් කරන්නේ මොනවද? ඔය වර්තමානයේද ඒක නඹු වෙලා නැතුවද? ඒකයි. ඉස්සන්වර්ග සම්පූර්ණ කියලා කියන්නේ. මේ අරමුණ හතක නිරුද්ධ වෙනකොට මේ අරමුණ නිරුද්ධ බව ප්‍රතිවිඥානයේ සම්පූර්ණ නිගවන්න උපදවෝ ඒකේ විකාරවන්නේ ආරම්භයක් යමක ඇතිවීම මොහොත සිද්ධොතම නැතිවීම හදේ ඇතිවීම ධර්මතාවයේ මොහොතට නැතිවීම හදේ නැතිවීම ධර්මතාවයේ මොහොතට ඇතිවීම හදේ අපි හැදෙකට යන්න ඉස්සර තිබුණේ මන නිසාමයි හම්බුනේ කියලා ගන්නද ගියට පස්සේ නැහැ කියලා. ඇති වෙන බව හම්බුනේ මොනවා? ඒ කියන්නේ අපි එතෙන්ට යන්න හින්දාමයි මේ කාය වැටෙන කියන එක ගන්න නැතුව කියන එක හම්බුනේ කියලා වැටුණා නම් ඇති. ඇති වෙන බව මුදක් තමයි නැති නැති වෙන බව හම්බුනේ. අහගෙන යනකොට අපි ලොම් නැති වෙනවා. ඒ නිසා ඇති වෙන බවට නෝන ඉක්මනට ඒක තමයි ගන්න. ඇති වෙනකොට මේ ඇති වෙන නෝන ඒ අරමුණේ ඇති වෙන නෝන සමගින් ඉතින් ඒ කතා කරපු දැන් මනගලේ කිව්වොත් ඒක තමයි සම්බන්ධ නැහැ ඒක තමයි ආයතනයේ තියෙන කොට ගන්නවා කියන්නේ පටන් ගන්න පිළිදැයි. ඒ නිසා පටන් ගන්න කියන්නේ අනුවර්තනයේ කටයුතු වහන්සේ ඒක තමයි ඒ විදිහට බලනකොට අනුගමනයේ නියම ගන්න මේ ඇත්ත දැනග දැනගන්න මේ කිසි අහගන්න දැනගන්න නැතුව මේක කරන්න මොකද කියන ඒ උත්තරේ නැතුව උත්තරේ තමයි කියලා මේ අහන්නේ එහෙම තේරෙන්න ඉස්සෙල්ලා රහත් කියන ඒ වගේ ධර්මයේ අහලා ඔක්කොම ඔක්කොම වාගේ ඉන්නේ එයාට අඳු සිතාගෙන යන භාවනා කරනවා. ආපෝ ඒක තමයි එතකොට මේ ධර්මයේ ගැන අනා අනාවෝධය තමයි පුළුවන්. මේ ධර්මතාවය කියන්නේ දැන් ඇති අවබෝධයට උද්ගල භාවයේ නිර්මාණය වල විස්තර කරනවා. ඇත්ත ඇති බෞද්ධ ධර්මතාවය ඇත්ත ඇති දැකීම උද්ගල භාවයේ නිර්මාණය වල විස්තර කරනවා. මේ විදියට පිළිගන්න උත්සාහවත් වෙලා ඉස්පස්සායක ආයතන හඳුන්වන්නේ මේ ටිකක් හදාගන්න මට්ටමක අටයුතු කළොත් වෙනවා ඒක නොකොරුත් නොවෙනවා කොච්චර ප්‍රාර්ථනා කළොත් ඉස්පස්සායක ආයතන හඳුන්වන්නේ මනසත් හැදේවා මනසත් හැදේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා මේ මොකක්ද කියන්නේ ඉස්පස්සායක ආයතන හඳුන්වන්නේ මන විද්‍යාව මට්ටමක් ඇති වෙනවා ඇති වෙනවා ඇති වෙනවා කියලා संप्रदायचे महाराज नैतिकों ऐसा खंडारखंड पूरा आत्मभाव्य आत्मनैतिकों ये आत्मभाव्य नैतिकों से लगी हुई संस्कृत सत्य मतलब बहु दूर प्रार्थना उनका उनका मैं प्रार्थना पूर्व साक्षात में මේ අවස්ථාවක වඩිතාවකම මනුෂ්‍ය කෙනෙක් ඉනිකලහම උපයකලහම මනුෂ්‍යය සම්පූර්ණ මනුෂ්‍ය වෙන දුන්නාත් නේද මේ දාන උපකාර වේවා කියන මනුෂ්‍ය වෙයි හැබැයි අපි තුමු දැන් කාර්ය විලහම විය නඩගෙන අන්තිම වශයෙන් ප්‍රාර්ථනාවක් ඒ මනුෂ්‍ය කෙනෙක් කරන ප්‍රාර්ථනාවද ප්‍රාර්ථනා වටනාකමක් තියෙනවා. ප්‍රාර්ථනා කරපු කෙනා මේ පිටු විදිහට නිරතුරුව සිද්ධි අරගෙන දෙනවා. එයාගේ ප්‍රාර්ථනා ගුවන් වෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය හම්බ වෙන්න පුළුවන් මේ ධර්ම ආනන්ද පුළුවන් වටපිටාවක මනුසාත්මකව හරි. ඒ ධර්ම ප්‍රාර්ථනා කරනවා ස්වර්ගතර සමාහිත එතන හදපේ මේ ශක්තිය තියෙනවා කියලා හිතමු කියන්නේ. ඒක දුක. මම ප්‍රාර්ථනා කරනවා කියනකොට යථාර්ථයේ බලන ස්පර්ශ ආයතන ආයතන ගුරු ගෞරව මනසක් ලැබේවා කියලා කියන ඒ ප්‍රාර්ථනාවේ යථාර්ථ දෙනවා. ඒ ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රාර්ථනා දෙය කියන්නේ මොකක්ද? අර මම කියන්නේ මාර්ගය මොකද කියන්නේ? දැනගන්න දෙන්නේ කියන්නේ පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ මම මහල් වේවා මම හැරේවා මගේ ඇස්ලෙට හැදේවා කන්ලෙට හැදේවා ජීවිතෙත් හැදේවා කියන එක ප්‍රාර්ථනා කරලා අපිට කරා ඒ මොහොතේ කියනවා මේ කාය කැඩුණා කායට පුළුවන් දෙයක් දෙනවා ලෙඩ ප්‍රාර්ථනා කරනවා කාය ප්‍රාර්ථනා කරනවා ලෙඩ ප්‍රාර්ථනා කරනවා ඒක අපි කරගන්නවා ඒක නිකම් ප්‍රාර්ථනා කරනවා නිකන් කියන්නේ මේක නම් එහෙනම් මම හිතුවා ප්‍රාර්ථනා කරනවා දැනගන්න ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කරනවා ප්‍රාර්ථනා කිරීම කියන්නේ මොකද කරන්නේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන් දුන්නා කියලා කින් කරන් දුන්නා කියලා කලබ ඇදලා හිටනවා අල්ලාහ්ගේ සම්පූර්ණ මේක කියන්නේ තාරක සත්‍යයේ ගහකපල ඒ වගේ ඒ හින්දා ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනා කරන්නේ අදාළ උත්සාහයෙන් ප්‍රාර්ථනා වෙන බව අදාළ උත්සාහ කරන්නේ සර්වායතන ආයතන හැදෙන්න මනස හදා ගන්නවා සර්වායතන ආයතන මනස හදා ගන්නවා අපේ සම්පූර්ණ මනස හදා ගන්නවා ඒ සඳහායි මේ සඳහායි සමාධි සඳහායි මේ විදිහට සීල සමාධි වඩලා ආධ්‍යාත්මික පැත්තට ඉස්සතබලා ආධ්‍යාත්මික පැත්තේ උතුම් ධර්මයන්ගේ නොයදීන්නේ Thank you.